ගෞරවනීය ස්වාමීන් වහන්සේ සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි 8 වෙනි දවසේ 8 වෙනි ධර්ම දේශනා 8 වෙනි ධර්ම දේශනාව සඳහායි වේලාව ගන්න බලාපොරොත්තු වෙන්නේ ඒ සඳහා සීලමු දෙනා ධර්ම ගෞරවයෙන් tempත් වෙලා සාදුකාරයක් පාත්තු නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ මන්ත මංස පේසීති බදන්තේති බ්‍රාහ්මනෝ එවමාහ උක්ඛිප මංස පේසීති අබික්කන සුමේද සත්තං ආදායාති තී ස්වාමීන් වහන්සේ සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි මේ තුඹසක් හරගෙන යන ගමනක් පිළිබඳව නැත්නම් එහෙම නිදර්ශනක් ඉදිරිපත් කරගෙන මේ සරුවචනසික ප්‍රතිපදාව දේනු තේරුම් ගන්න උත්සාහ කරන අවස්ථාවක් වෙන විදියකට කියනවා නම් මේ වම්මික සූත්‍රය ඉදිරිපත් කරගෙන ඒ වම්මික සූත්‍රය හරහා නැත්නම් වම්මික සූත්‍රයෙන් දැක්වෙන නිදසුන හරහා ਸਰවචනාංශේ තමන්නාංශයේ ප්‍රතිපදාව විස්තර කිරීම ඉගෙන ගන්න අවස්ථාවක්. අපි ඒකට හිත යොදන අවස්ථාවක්. ඉතින් ඒකෙදී ක්‍රමයෙන් මතුවෙන මතුවෙන සම්දිස්ථානවලදී, ජවනිකාවලදී, අවස්ථාවලදී දිගටම ඒ දේ බැහැර කරමින් දිගටම හාරමින් ඉදිරියට යන ගමනේදී අපි ඊයේ අසිසුනා කියන විදිහට එහෙම නැත්නම් මස්ලුඹුවක් සහ කැත්තක් හම්බෙච්ච අවස්ථාවක් දැනගත්තා. ඒක ඒ ඒ රූප රාග රූපයන් පිළිබඳ රාගේ ශබ්ද ගන්ධ රස පිළිබඳව ඒ රාගේ වශයෙන් දැනගත්තා. ඒක යට ඒක ගැලෙවට පස්සේ අද කියනවා මංසපේශීති බදන්තේති ඒ සුමේද හාරලා කියනවා බමුණට යට මස් පිඩුවක් තියෙනවා කියලා මස් පේශියක්. ඒ කියන්නේ හොඳ මස් කෑල්ලක් කියන එකයි. බ්‍රාහ්මනෝ යවමාහ. එතකොට බ්‍රාහ්මණයා කියනවා උක්ඛිප මංශපේශීති. එතකොට මේ මස් පිට මස් ලුඹුව මස් පේශිය උදුරලන්නේ කිය. අභික්කන කියන්නේ තවදුරටත් කනගෙන යන්නේ කියලා කියනවා. සත්තං ආදාය. ඒක සඳහා ප්‍රඥාව පාවිච්චි කරලා දිගටම වීර්ය කරන්නයි කියලා කියනවා. ඉතින් මේ උපමාව සරුවචන් වහන්සේ අපමේය කලපන්නේ වංශපේශීතිකෝ භික්කවේ නන්දි රාගස්ස අදිවචන. මෙතන මේ මස්පිඩුවක් කියලා කියන්නේ නන්දි රාගයටයි උක්ඛිප මංසපේශීති පජහ නන්දි රාගන්ති. මේ මංසපේශීය උදුරලඩේ කියලා කියන්නේ මේ නන්දි රාගය දුරුකරන්න ඉවත් කරන්න කියන එකයි කියලා සරුවචාන්සේ විස්තර කරනවා. ඒක නිසා අද අපට දුර ගමනකට පස්සේ ඒ සංසාරයේ බැඳීමට ප්‍රධාන හේතු වෙන කාරණාව රාගය පිළිබඳව නැත රාගය ඉදිරියෙන් තියාගෙන ධර්ම දේශනාවකට නැත්තම් මාතුකාව සැලසিলা තියෙනවා. ඉතින් ඒක අපි ඊයේත් තේරුම් ගත්ත විදිහට ඉස්සරලා ප්‍රඥාවෙන් නැත්නම් විපස්සනාවෙන් විසඳාගත යුතු සුද්ධ කළ යුතු තියසියුම් කළ යුතු සූක්ෂම කරගත යුතු තත්ත්වයටපත් කරලා දැන් ඒ ඉදිරිපත් වෙන නන්දි රාගය නැත්තම් මේ අපි සාමාන්‍යයෙන් දක්වන රාගය ඉවත් කිරීමට අපි මෙතෙක් ගත්ත අපේ අත්දැකීම් ටික ඒ වගේම අපේ දැනුම ඒ වගේම මේ නන්දි රාගයේ මේ වෙනකොට සෑහෙන දුරට බල බිඳිලයි තියෙන්නේ එහෙම නැත්තම් ඇල්මැරිලයි තියෙන්නේ විස අයින් වෙලයි තියෙන්නේ ඊට පස්සේ ඒක ඉවත් කිරීමට අපි අරගෙන ආපු ඒ Java අත්දැකීම එහෙම නැත්නම් අපේ සූදානම් බවත් එක්ක අපි කොහොමද මේ නන්දි රාගයට මුහුණ දෙන්නේ කියලා. ඉතින් මේක සඳහා සරුවචනසේ සඳහන් කරලා තියෙනවා ඊයේත් මතක් කර විදිහට ද්වේ ඉමා භික්කවේ විමුක්තිය මේ ලෝකයේ මේ සංසාර ගැටයෙන් ගැලවීමට විමුක්ති මාර්ග දෙකක් තියෙනවා රාග විරාගෝති චේතෝ විමුක්ති. නම් කෙනෙක් මේ රාගය දුරු කිරීමෙන් සංසාර ගැටේ ලියනවනම් අපි හිතුවොත් මේ සංසාර වටේ යන පටිච්චසමුපාද වැලේ රාගය කියන පුරුක කඩලා දැම්මොත් ඒක තවදුරටත් චක්‍රයක් වශයෙන් කරගෙන ඊට පස්සේ ඒක ඒ චක්‍ර ගමන එන හිටිනවා. එහෙම නැත්නම් අවිජ්ජා විරාගෝති පඤ්ඤා විමුක්ති. අවිද්‍යාව කියන දැනීම කඩන්නත් පුළුවන්. අවිජ්ජා පත්‍ය සංකාර සංකාර පත්‍ය විඥාන විඥාන පත්‍ය නාම රූප නාම රූප පත්‍ය සලආයතන සලආයතන පත්‍ය පස්ස පස්ස පත්‍ය වේදනා වේදනා පත්‍ය තණ්හා තණ්හා පත්‍ය උපාදාන. මේ අදාළ කොටස අපි මතක් කරගත්තේ අන්න ඒකෙදි මේ අවිද්‍යාව කියන කුරුකෙදී අවිද්‍යාව සංස්කාර ඇති කරන ස්ථානයේදීම මේක කඩාගත්තොත් මේක දුර්වල කරගත්තොත් මේ පටවලල්ලේ යෑම මේ දියසුලිය මේ සංසාර සංසරණය චක්‍රය කඩන්න පුළුවන් එහෙම නැත්නම් වේදනා පච්චා තණ්හා තණ්හා පච්චා උපාදාන කියන තැන ඒ වේ තණ්හාව කඩලා දැමින් ලැබුත් මේ චක්‍ර කඩන්න පුළුවන්. එතකොට අපි ඒක තේරුම් අරගත්තේ ඒ විදිහට තණ්හාව රාගය විරාග කිරීම කියන එක හරහා කැඩීම චේතෝ විමුක්තිය කියලා කියන එක සමත යානික ක්‍රමයේ කියලා පෙන්වනවා. එතකොට පඤ්ඤාව කැඩීම හරහා යන ප්‍රඥා විමුක්තිය විපස්සනා යානිකයි කියලා කියනවා. එතකොට මේ දෙක පටන් ගන්නෙදී විතරයි එකිනෙක වෙනස් වෙන්නේ නමුත් දෙකම එකම කෘත්‍ය සම්පාදනය කරනවා. ඒක නිසා භාවනා ක්‍රම මේ විමුක්ති මාර්ග දෙකක් තියෙනවා. ඒ දෙක අතර සම්බන්ධතා හතරක් තියෙනවා. එකක් තමයි මේ ප්‍රඥාවෙන් පටන් අරගෙන නැත්නම් විපස්සනායේ පටන් අරගෙන තණ්හාව රාගේ නන්දි රාගේ බල බිඳලා බිඳලායි කඩදානේ. එහෙම නැත්නම් සමතයෙන් පටන් අරගෙන පුලන්තරන් දන් දීම් කටයුතු, ශීල් රැකීම කටයුතු ආදී විශේෂ අවිශේෂයි තමන්ගේ තියෙන තණ්හාව ඇති වෙන්න පුළුවන් කාරණා අඩු කරලා අඩු කරලා අඩු කරලා ඊට පස්සේ ඊටු ටික ප්‍රඥාවෙන් කපලා දාන එක. ඒක කියනවා සමත පූර්වංග විපස්සනා කියලා. මේ දෙක අතරමැද තියෙනවා යුගනන්ත භාවනාව කියලා. තමන්ගේ මේ වෙලාවේ වැඩියෙන් වැටහෙන්නේ තියෙන්නේ නොදැනීම නම් එහෙම නැත්නම් අවිද්‍යාව නම් මොහාන්ධකාරය නම් මෝඩකම නම් තකතිරුකම නම් ඒ සඳහා විපස්සනාවෙන් විප්ලවීය බැල්මකින් රැඩිකල් රිෆ්ලෙක්ෂන් එකකින් එහෙම නැත්නම් සම්ප්‍රදායට විරුද්ධව කල්පනා කිරීමකින් ඒ අවශ්‍ය ඒ නොදැනීමේ තියෙන මායාකාරී ගතිය අයින් කරන්න ඕනේ. ඒකට පාවිච්චි කරන ඥානය අපි විපස්සනා ඥාන වශයෙන් කියනවා. නැත්නම් ඇත්ත ඇත හැටි ඇති හැටි දැක ගැනීම සඳහා ගන්න ඥානය කියලා කියනවා සම්මා දස්සනය සඳහා ගන්න ඥානය කියලා කියනවා නැත්නම් හේතු දැකීම හරහා ප්‍රශ්නේ තේරුම් ගැනීම ක්‍රමය කියලා කියනවා සමහර වෙලාවට රාගය හොඳටම වැඩි තමයි හොඳටම තේරෙනවා ප්‍රමාණය ඉක්මවලා අධික ලෝභය දැඩි ආශාවල් තියෙනවා එතකොට ඒක මේ දාන කටයුතු ඒ කියන්නේ දීලා අතහැරලා දැමීම හරහා සීලයෙන් පුළුවන් තරම් අර කාමච්ඡන්දේ එහෙම නැත්නම් කාමරාගය වගේ දේවල් වලට යන්නේ නැති වෙන්න ඉන්ද්‍රිය සංවරය හරහා නැත්නම් සීල ශික්ෂාව හරහා එහෙම නැත්නම් සිල්පදාරසා කිරීම හරහා හික්මීම හරහා සංස්කෘතික ලක්ෂණ පහල කර ගැනීම හරහා මහත්මගති ඇති කිරීම හරහා තණ්හාදුව කරන්නත් පුළුවන් ඊට පස්සේ නමුත් අර විපස්සනා කරන්න අර ප්‍රඥාවෙන් දුරු කිරීම කරන්න ඕනේ. ඉතින් මේ දෙක සමහරලාට අවස්ථානුකූලව දෙකේ වෙදීමක් බෙදීමක් වගේම යෙදීමක් කරන්න වෙනවා. ඉතින් හුඟ දෙනෙක් කැමති දැනගන්න මම රාග චරිතයක්ද එහෙම නැත්නම් මෝහ චරිතයක්ද රාග චරිතයක් නම් මට කැළපෙන්නේ සමතේ අනික ක්‍රමයයි මෝහ චරිතයක් නම් එහෙම නැත්නම් විචාර බුද්ධිය පැත්තට යන හෝ නැත්නම් බුද්ධියට සම්බන්ධ ඥාන පැත්තට යන කෙනෙක් නම් විපස්සනාවයි කියලා බෙදා ගන්න කැමැතියි. නමුත් අපේ ජීවිතෝ හිතන තරම් සරල එකක් නෙවෙයි. උදේවරුේ අපි රාග නිශ්චිත වෙන්න පුළුවන්, හැන්දා වෙනකොට මෝහ නිශ්චිත වෙන්න පුළුවන්. නැත්නම් භාවනා පරියන්කේ මුලදී රාගේ පේන්න ඉඩ තියෙනවා. නමුත් මැදදී ඕන තරම් ඒක මෝහයෙන් වැහෙන්න ඉඩ තියෙනවා. එහෙම නැත්නම් මොහි නැති කිරීමේ ක්‍රම වැටහෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා මේක වෙනස් වෙන සුළුයි. ඒ නිසා යුගනන්ද ක්‍රමයකොත් ਸਰවඥාන්සේ පෙන්ලා තියෙනවා. මේ දෙක අවස්ථාවන කූලව සම්බන්ධ කිරීම. ඒ වගේම භාවනා කරගෙන යන දක්ෂ යෝගාචර ඒකාන්තෙම ඒ සම්මුද්දච්ච නිග්ගහිත මානස කියලා විග්ගහිත මානස කියලා දැනගත යුතු ඒකට මේ නන්දි රාගයට සම්බන්ධ කොටසක් භාවනාව නිසා අතරමැදි පහළ වෙන සංකීර්ණතාවයක් තියෙනවා. අන්නේ සංකීර්ණතා දක්ෂ යෝගාචර විතරමයි හම්බ වෙන්නේ. ඒක එතනදී හරියට දැන කියාගෙන බේරාගත්තේ නැත්නම් ධම්මුද්දච්චය කියලා ධර්මය නිසා භාවනා නිසාම උද්දච්චයක් පහළ වෙනවා. සැකයක් කුකුසක් වටහා ගන්න බැරි ගතියක් පහළ වෙනවා. ඒ ධම්මොද්දච්චයත් මේ නන්දි රාගයේම හේවණල්ලක් කරහා යන්නේ. ඉතින් ඒ නිසා සමත යානික වුණත් විපස්සනා යානික වුණත් යුගනන්ත භාවනාවේ හිටියත් එහෙම නැත්නම් මේ ධම්මුද්දච්ච විග්ගහිත මානස කියන එකට ගියත් මේ නන්දි රාගය පිළිබඳව කොතනදී හරි මේ යෝගචරිතයේදී භ්‍රමචර්ය ජීවිතයේදී මුණ ගැහෙනවා. ඒක දැනගන්න ඕනේ. දැනගන්න වෙනවා අරහ යන්න වෙනවා. ඒ සමත යಾನික යෝගාචරයක මුලින්ම වගේ අල්ලනවා. විපස්සනා යಾನික යෝගාචරය කැල්මර්ලා ඇල්මර්ලා අන්තිම විදියට අන්තිමදී අල්ලලා අතහැරලා දානවා. අන්නේ ඒ ක්‍රමේ තමයි ඊවි අපි ගොඩක් විස්තර කර ගන්න උත්සාහ කරේ මේ නන්දි රාගය දුරු කරනවා කියන එක මේ සියල්ල ලෝකේ අතහැරීමක් අවශ්‍ය කරන්නේ නැහැ. බුදුජානනාංශයේගේ අර්ථකථනය අනුව යායන් තන්නා පෝනෝ භවිකා නන්දි රාග සහගතා తත්‍ර తත්‍රා විනන්දිනී සෙය්‍යති දා කාමචන්න කාමතණ්හා භවතණ්හා විභවතණ්හා කියලායි සරුවචනාංශේ මේ සමුදේ සත්‍ය පෙන්ලා තියෙන්නේ. ඒ නිසා පුනර්භවයකට හේතු වෙන කාමතණ්හා භවතණ්හා විභවතණ්හා ටිකයි අඳුර ගන්න ඕනේ. ලෝකේ තියෙන තාක් දේවල් අතහැරීම නෙවෙයි තමන්ට මේ ප්‍රශ්න කරන එහෙම නැත්නම් ගැටලන ටිකින් ටිකට මේ කතා ගොතන එහෙම තනන් තමන් අහුවෙන ඒ පුනර්භවය ඇතිකරන්නේ අවස්ථාව තමයි අඩු දෙන්න තමයි අඩු කරගන්න ඕනේ. ඉතින් ඒක හරියටියට තේරුම් ගත්තේ නැති කෙනා මේ නන්දි රාගේ ප්‍රහාණය කිරීම සඳහා සචේතනික අචේතනික පේන නොපෙනෙන සියල්ල ප්‍රතික්ෂේප කිරීමක් එහෙම නැත්නම් සියල්ල දීලා දැමීමක් එහෙම දීලා නොදැනීම නොදැමීම ලෝභයක් එහෙම සියල්ල දීලා නොදැමීම මසුරුකමක් කියලා පටලවාගෙන හරි සංකීර්ණතාවය ඇති කරගන්න. ඒක නිසා අපි ලෝභය කියලා කියන්නේ මසුරුකම කියලා කියන්නේ යමක් දිගින් දිගට ඇදී ඇදී යන එහෙම නැත්නම් පුනබ්භවයක් ඇති කරන ගැටලන උඩුලන දේ තමයි අපි තේරුම් අරගන්න ඕනේ. වෙන විදියකට කියනවා නම් අපේ ජීවිතේ පැවැත්මට නැත්නම් අපි ගත්තොත් රහතන් වහන්සේ නමකගේ පැවැත්මට පරිණිරවාණය දක්වා යම් ප්‍රමාණයක මූලික අවශ්‍යතා ටිකක් තියෙනවා. ඒ කොම් ප්‍රතික්ෂේප කිරීමක් උච්ඡේදවාදයට වැටෙනවා. සීදීනසා ගැනීමට වැටෙනවා. අත්කලමතාන් යෝගයට වැටෙනවා. ඒ නිසා අතහල යුත්ත තමයි ප්‍රයෝජනෙන් සලකලා යමක් පාවිච්චි කරනවා ඒක නන්දි රාගයට වැටෙන්නේ නැහැ. ප්‍රයෝජනයේ ඉක්මවලා සුඛභෝගීත්වයට යනකොට අතිශෝක්තියට යනකොට ඒ මල පනින තැන ඒ ඒ කඩුල පනින තැන නොදන්න කමටයි පුතඥ කියන නමයි අර්ථය දීලා තියෙන්නේ. පුතඥය තමන්ට ඇහැට යම් ප්‍රමාණයක් රූප අවශ්‍යයි. ඒ රූප ප්‍රමාණය මෙතෙකයි කියලා දන්නේ නැතුව අසීමිත රූප එකතු කරනවා ඊට පස්සේ යම් මට්ටමකට ගියාට පස්සේ ඒ රූපය Tamanටම බරක් වෙනවා අතිශෝක්තියක් වෙනවා පාරිභෝගිකත්වයක් වෙනවා අහල පාලින් නඩක් කරදරයක් වෙනවා අන්නේ ඒ තන දන්නේ නැති වෙනකොට ඒ පුද්ගලයා මුල් හරියේදී රූප ප්‍රමාණයක් හම්බ කරන එක අවශ්‍යතාවය ඒක කෙලස් තනවන එකක් නෙවෙයි ජීවිතේ පැවැත්වීමට අවශ්‍ය කරන එක. යම් ප්‍රමාණයක් ශද්ධාවට අවශ්‍යයි. යම් ප්‍රමාණයක් ගඳ සුවඳ අවශ්‍යයි. යම් ප්‍රමාණයක් දිවට රසක ආහාර අවශ්‍යයි. යම් ප්‍රමාණයක් මේ කායට සුඛභෝගී යාන අපිට අවශ්‍ය මූලික සුඛභෝගී කියන්න බෑ ඒවා උපභෝග වස්තු කියලා කියන්න ඒ ප්‍රමාණයක් අවශ්‍යයි. ඒ ප්‍රමාණය නැති වුණොත් නැත්නම් ඒ ප්‍රමාණයත් තන්න නන්දිරාගයට දාගත්තොත් එව්වත් ප්‍රහාණය කරන්න ගියොත් ඒකාන්තයෙන්ම අත්කලමතාණියෝගයට වැටෙනවා. ඒක සියදිනසා ගැනීමකට වැටෙනවා. උච්ඡේදවාදයකට වැටෙනවා. නාස්තිකවාදයකට වැටෙනවා. ඒක සුචරිතවාදයකට වැටෙනවා. එතෙන්ද ඒ තේරුම් අරගන්නේ තේරුම් අර ගැනීම කොතෙන්ද යනකන්ද මූලික අවශ්‍යතාවෙන් සම්පූර්ණ කිරීමනේ කොතනින් එහාටද මේක අතිශෝක්තියක් වෙන්නේ කොතනින් එහාටද මේක පාරිභෝගිකත්වයක් වෙන්නේ කියන එක ඔය හිතන තරම් ලේසි නෑ. ඒක උඟාක් අමාරුයි. හරියට ඒ අවශ්‍යතාවය හරියට තේරුම් ගන්න එක. ඒ නිසා අපි ඒ මට්ටම දන්නේ නැතුව ඒ මට්ටම ඉක්මවලා ගිය ගම පාරිභෝගිකත්වයට වැටෙනවා. සුඛෝපභෝගීත්වයට වැටෙනවා. පරිසර දූෂණයට වැටෙනවා. චිත්ත දූෂණයට වැටෙනවා. තම විශාල බරකට දාසෙක් වෙනවා. අනවශ්‍ය බරක් ප්‍රයෝජනෙ මට්ටම ඉක්මවනවා. ඒ ප්‍රමාණය මෑතකදී නතර කරොත් සෑහෙන හානියක් සිදු කරගන්නවා තමන්ගේ මේ සමබර ජීවිතයට. ඒක පිළිබඳව කරෝ පරිශ්‍රණයකදී පෙන්වන්න උත්සාහ කරලා තියෙනවා මේකම පෙන්වන්න කරපේ කණේ නමුත් අපිට ඒක තේරුම් අරගන්න පුළුවන් බලල් පැටව පූස් පැටව හම්බ වෙලා දවස් හතක් විතර යනකම් ගෑස් පේන්නේ නැහැ උන් ඇස් නැතුව අම්මගේ තනින් කිරිබිලා එහෙම ගුලි වෙලා සැපට වැඩෙන වෙලාව තියෙනවා ඊට පස්සේ සතා ඇස්සරියට පස්සේ එතන ඉඳලා මොලේ යාගේ රූප වැලීම සම්බන්ධ ඒ ආයතනේ වැඩ කරන්න පටන් ගන්නවා. ඒ පූසකට බල්ලකට අත්‍යවශ්‍යයි ඒක. හරීම තියුණු බැල්මක් තියෙනවා යාගේ ආහාර හිවීමට අරසාව හොයාගන්න. ඒ නිසා ඒ හත් දවසෙන් පස්සේ ඇස්සරියට පස්සේ මොලේ විශාල වර්ධන වේගයක් පටන් අර ගන්නවා මේ ඇහි දැකීම සම්බන්ධව. නමුත් පරිේශණයද කරලා තියෙන්නේ හත් දවසේ ඇස්සරියට පස්සටත් පස්සෙත් එක පැටව ටිකක් තද්ද ඝන අන්ධකාරයක තියලා තිනවා අනෙක් පැටව ටික ආලෝකයක තියලා තියෙනවා ඒකල වල මේ දෙන්නගේ මන මොලේ වර්ධනය බලනකොට අර තන තනි ඝන අන්ධකාරය තිබුණෙක් නාගේ වෙච්ච හානිය මොලේට වෙච්ච හානිය ඊට පස්සේ කොච්චර ආලෝකය දුන්නත් ලබන්න බෑ කියලා කියනවා කිරෙන් බාල වෙනවා වගේ මන්දබුද්ධික වෙලා ඇස්පෙනීම ඒ ඇහැ සම්බන්ධ මොලේ ඒ ආයතනය සම්පූර්ණ අඩපණ වෙලා ගිහිල්ලා. ඊට පස්සේ යාට ඒ ජීවිතේ පවත්වාගෙන යන්න බැරි තරම්. සාමාන්‍ය අවශ්‍යලාට ඇසන්නකොටම ආලෝකය දුන සත්තුන්ගේ ශීඝ්‍ර වර්ධනයක් කරා මොලේ රූප පේන පැත්ත ඇවෙන්න පටන් ගන්නවා. ඒ වගේ අපේ ජීවිතයට අවශ්‍ය දවසට ඕන කරන රූප ප්‍රමාණයක් තියෙනවා. මේ මේ අන්තරේ දිගට පවත් ගන්න. මේ වාහනයක ස්ලෝ රන් එක වගේ. ඒ අන්තරේ වරින් වර අපි කාර් එකක් ගෑරේජ් කරලා තිබ්බොත් ගොඩක් කල් ඒක වාහනේට හොඳ නෑ අපි වරින් වර ඒක ස්ටාර්ට් කරලා එහෙම දුවලා ඒ බැටරි ටික charge කරලා රේජර් එක වතුර තියනවාද බලලා ටයර් වලට උලන් තියනවාද කියලා බලලා nuts and bolts ටික බැලුවේ නැත්තම් ඒ යන්ත්‍රය ඒක විසින්ම හානි කර ගන්නවා ඒ නිසාවට යම් ප්‍රමාණයකට රූප ඕනේ යම් ප්‍රමාණයකට ශබ්ද ඕනේ ගන්ධ රස පහස අන්න ඒ ටිකට අපි කියනවා යුටිලිටි එහෙම නැත්නම් බේසික් නීඩ්ස් එහෙම නැත්නම් මූලික අවශ්‍යතා කියලා. ඉතින් අද ලෝකයේ ගත්තොත් ඕනම සංවිධානයක් දන්නවා අද මනුස්සයාට ජීවත් වෙන්න ඇති වෙන්න මූලික අවශ්‍යතා තියෙනවා. අද ඕනම කෙනෙකුට කන්න තරම් ආහාර ලෝකෙ නිෂ්පාදනය වෙනවා. ඕන කෙනෙකුට අඳින තරම් ආහාර ලෝකෙ නිෂ්පාදනය වෙනවා. ඒ වගේම නිවේශ හදාගන්න ද්‍රව්‍ය තියෙනවා. නමුත් 10ක් විතර ජනතාව මේ සියලු වස්තුන්ගෙන් 90ක් පාවිච්චි කරනවා ඉතාමත් අසාධාරණ විදිහට. මේකට කියනවා වස්තුව සමසේ බෙදී නොයෑම කියලා. කොච්චර මේ නන්දිරාගේ වැඩ කරනවද කියනවනම් 10ක් පමණ ජනතාව මුළු ලෝක වස්තුවෙන් 90කට වගකීම් බාර අරගෙන ඉතුරු 90ම අර 10ක් වස්තු උලා කාලා ජීවත් වෙනවා. කවදාකවත් මේ දෙක අතර වෙනස නැති වෙච්ච ඇති කරගන්න බැරි නිසා මේ ආර්ථිකය කියන්නේ ඒකාන්තයෙන් කඩාවැටෙන එක. මේ වස්තුව සමබර විදිහට බෙදලා යනවනම් මේක එච්චරම ඔය අප්‍රිකාවේ දුර්භික්ෂ ඉන්දක්වත් කලබල වෙන්න දෙයක් නැහැ. නමුත් මේ නන්ති රාගයේ තියෙන තමන්ගේ කුට්ටිය කඩා ගන්න ගතිය එහෙම නැත්නම් තමන්ගේ සහතික අරසාර සහතික වීම සඳහා ඒකේනා සතුටු නොවන ගතිය නිසා පුදුමාකාර තිරිසං ගතිය ඇති නැබැයි ඒ ටිකට ඒ 10000ක් වස්තු තිනුට අපි කියන්නේ බොහොම ශිෂ්ටාචාර උසස් පන්තියේ බොහොම මේ ලොක්කො ටික තමයි ওই වැඩි කරන්නේ. ඒගොල්ලන් තේරෙන්නෙත් නැහැ, තේරුම් ගන්නත් බෑ. මම හිතන්නේ ලෝකේ කවදාකවත් ඒ තේරුම් ගන්න මටම එයි කියලා. ඒ පිරිසක් ඉන්නවා. ඒ එකතු කිරීමේ සීමාව මෙච්චරයි කියලා නෑ. ඒ මිනිස්සුන්ට එකක්වත් පාවිච්චි කරන්න වෙලක් නෑ. එච්චර හම්බ කරාට ඒ හම්බ කරන රූප බලන්න වෙලාවක් නැහැ. ලෝකේ තියෙන ඔක්කොම සත්ත්ව පිළිබඳ අධිකාරය තියෙනවා. ඒක බල්ල බල්ලලා ගිනවා පිටු කොටේ වගේ. ගර ගන්න විදියක නමුත් මොන විදියකට මේක දුන්නොත් බෙදා හැරියොත් ඒ කෙනෙක් විශාල බයකටපත් වෙනවා. ඒ නිසා මේ ළඟදී ඒක අවුරුදු 13ක විතර ගෑනු ළමෙක් UN එකේ ලොක්කොට කර කරපු කතාවක් YouTube එකේ තියෙනවා. ලෝකේ විනාඩි 5කට නැතර කරයි කියලා. ඒ කෙල්ල ගිලා බණිනවා බැනිල්ලක්. ඒ කතා කරලා කියනවා මම මේ කැනඩාවේ ඉඳලා ආවේ. ටිකට් එකට සල්ලි ගත්තේ අවුරුදු 13ට අඩු ළමයින්ගේ එකතුවකින්. ඔයගොල්ලෝ තමයි රට කරන්නේ. ඔය තමයි නිව්‍යවස්ථා හදන්නේ. ඔයගොල්ලෝ ව්‍යවස්ථා හදන්නේ අපි වගේ හැදෙන ජනතාවක් ගැන හිතලා නෙවෙයි හැබැයි ඕගොල්ලෝ හම්බ කරන්නේ මං වගේ දුවලට පුතාට කන්න දෙන්න තමයි. හැබැයි ඕගොල්ලෝ ඉතුරු කරලා යන ලෝකේ අපිට ජීවත් වෙන්න පුළුවන් එකක් නෙවෙයි. ඒක විනාශ කරලා ඉවරයි දැන්නම. ඕගොල්ලෝ ඕසෝන් විනාශ කරන ඕන්ට එක හදන්න බෑ. දැන් ඉන්න වතුරේ ඉන්න මාළුවකටත් කැන්සර්. ඕන්ට එක නතර කරන්න බෑ. මේ ලෝකයේ මෙච්චර පෘථිවිය රත්වීමකට භාජන වෙලා තියෙනවා කිසිම දියුණු ජනතාවකට ඒ ඒ කැත ගතිය නතර කරන්න බෑ. ඒක නතර වෙන කැමැතිත් නැහැ. කාබන් ඩයොක්සයිඩ් ගාත්‍ය වැඩි වෙන්න වැඩි වෙන්න ඒක රත් කරන පෘථිවිය. නමුත් කර්මාන්ත ශාලා නැත කරන්න කැමති නැහැ. ඒ නිසා මම තොබ්බිට කියන්නේ එකයි. මේක විනාශ කරන්න බෑ. මේක විනාශේ නැත කරන්න බෑ. නා විනාශ කිරීම නැතර කරපියව. මොනවත් නැහැ මේ මේ කතාව ඒක කවුරුද හදලා දීපු කතාවක් වෙන්න ඇති. ඔක්කොම කතා කරන්නේ අද මේ රට කරන රාලහමිලාට. බබාහමිලාට කතා කරලා කියනවා තොබි මොකද්ද මේ කරන්නේ කියලා. තොපි අපිට ඉතුරු කරලා යන්න හදන්නේ මේකද? අපි කතා ඒ කෙල්ල කියන මම කතා කරන්නේ අකොත් තොපි ඡන්දෙ ඉල්ලන්න නෙවෙයි. මම කතා කරන්නේ තොපි අවධානය ඉල්ලන්න නෙවෙයි අපිට ලෝකේ ඉතුරු කරපියා. අපි ඉස්සරහට එනකොට තොපි මොකද ඉතුරු කරලා දෙන්නේ. ඉතින් මේක මේ අද වෙච්ච එකක් නෙවෙයි. නන්දි රාගයේ තියෙන තාක්කල් තමන්ගේ කුට්ටිය වැඩියෙන් කඩා ගන්නවා කියන එක නැත්නම් මෙච්චර ඇති මට කියන වචනේ කවදාකවත් කියෙන්නේ ඇති කියන එක නෑ අපේ ඒක ਸਰවඥාන්සේ සඳහන් කරන්නේ යායන් තණ්හා ඒ යම් වූයේ තණ්හාවක් නන්දි රාග සහගතා తත්‍ර తත්‍රා අභිනන්දනී ඒ ලැබෙන ලැබෙන තැන අල්ලන අල්ලන තැන බදා ගන්නවා රත් වෙච්ච කබලකට වැටිච්ච මස්පි මාන්ත පිටුවක් වගේ මංශපේශි උපමාදේ නේකයි රත් වෙච්ච කබලට මස්පිරක් වැටිච්චාම ඒක චිරි චිරි චිරි චිරි චිරි ගගා ඒක අල්ල බදා ගන්නවා නිසා Tamanට මොන සැපක් හම්බුණාද ඒ ලැබිච්ච දේ ආය මොනම විදියකින්වත් මේක අනුන්ට අයිති දෙයක් මේ ලෝකේ සාධාරණ වස්තුවක් මේ මට පුළුවන්කම තිබුණාට මම දක්ෂ වුණාට මට අවස්ථාව ලැබුණාට මම මේ කඩන කනවයි කියන එක තුප්පහි වැඩක් තීරසං වැඩක් මානසික රෝගයක් කායික රෝගයක් කියන එක මොන තරම්වත් එයාට දෙන්නේ මේක ලොකු ජයග්‍රහණයක් කියලා මේක අනිත් නැත්නම් පුළුවන් ඒකට මොඩ නිසා දක්ෂ නැති නිසා මම මගේ කුට්ටිය කඩා ගත්තා. ඉතින් මට ප්‍රශ්නයක් නෑ බලා ඕන දෙයක් කරගන්න ඉල්ල කියලා පැත්තකට යනවා. ඉතින් මේක හැම ජීවත් වෙන සතෙකම තියෙන. ඒක තමයි ඔය බලවතා ජයගනි කියලා හොයාගත්ත පරිණාමවාදයට මුල් වෙච්ච දේ. ඉතින් ඒ දේ දැකලා ඒ දේ නැවත හරවන්න එහෙම නැත්නම් ඒක පිළියම් කරන්න ඒකට මම වග වෙන්න ඕන කියලා තේරෙන්නේ එකම සතා මනුෂයා විතරයි. අනේ කිසි කෙනෙකුට හුඟක් වෙලාට දුර්වලයා මැරෙන්නේ බලවතාගේ හක්කේ. තිරිසන් ලෝකේ කියන්නේ ඕකට. කවදාකවත් ඒ ලේ පිට මාස් පිට කපා හපලා කන තිරිසනාට තමන් අල්ලගත්ත ගොදුර අල්ලගැනීමේ දක්ෂකමක් තියෙනවා. ඒක මේ පොඩි වෙන්නේ තැලෙන්නේ මැරෙන්නේ තවත් මං වගේ සතෙක්ද කියන එක හිතා ගන්න බෑ. ඒ තික්කම තමයි මේ චන්ද්‍රාගේ මේ නන්දි රාගය ඇති වුණාට පස්සේ මනුස්සයාට හම්බ කිරීමේදී කවදාකවත් තෘප්තියකටපත් වෙන්නේ නැහැ. ඒක නිසා මරණයේදී අතෘප්තිකරව මැරලා යනවා. අතිත්තෝ කාමදාසෝ. ඌනෝ ලෝකෝ අතිත්තෝ කාමදාසෝ ඊ අපි අර ඉතරන් තියාගත්ත රට්ටපාල සූත්‍රයේදී ඒ ස්වාමීන් වහන්සේ ඊයේ කතාවේ කොනක් මතක කරගත්තොත් ඒ ස්වාමීන් වහන්සේ සරත්තුරට ආවට පස්සේ කෝරව්‍ය රාජ්‍යයේ රජුරුවන්ගේ උයනට යනවා. ඒතර කෝරව්‍ය රජුරණ මතක් වෙනවා අපේ රජේ හිටම පරාදේට හොඳම සිටුවරගේ පුතා රට හැරලා ගිහිල්ලා දැන් ආයේ පැවිදි වෙලා ඇවිල්ලා ඉන්නවා කියලා තමන්ගේ උයනට. ඒතකොට රජුරෝ ගිහිල්ලා හරියට ප්‍රශ්න කරනවා අයේ. සිටු පුත්‍රයාගෙන් දැන් ওই කරපු වැඩේ මොකක්ද පෙන්වන ආදර්ශේ මේ මේ හිටියානම් ගිහිගේ හිටියානම් සිටු සම්සර මොකද්ද තියෙන පාඩුව කියලා ප්‍රශ්න කරනවම රට හැර යන්නේ මිනිස්සු නැත්තම් ගිහිගේ අතහරින්නේ හරක් කොරෙක් ඇවිල්ලා පොලිසියෙන් එලවනකොට ගැලේරින් කරනවා ඒක නම් මට තේරෙනවා එතන ලෙඩ වෙලා කුෂ්ඨ රෝගයක් ආන මිනිස්සුත් එක්කෙන්න බෑනම් යනවා ඒක නම් මට තේරෙනවා මෝඩ වෙලා තකතු වෙලා හතර කේන්දරේ පාළු වෙච්චා ගිහිගේ හරිනවා ඒක නම් මට දෙන දේ උඹ මොකද්ද කිරුවේ කියලා එතකොට මේ රටපාල ස්වාමීන් වහන්සේ බුදුරජාණන්සේ කියපු විදිහට පේනවා ඌනෝ ලෝක අතිත්තෝ කාමදාසෝ. මේ ලෝකයේ රජාටත් එකයි හිඟන්නටත් එකයි හිගයි. ඇති කියමනක් නැහැ. අතිත්තෝ අතෘප්ති කරයි. මරණයේදී ඒකාන්තෙම මැරෙන්නේ තව සම්පන්න කරගන්න සම්පූර්ණ කරගන්න ඇති කොනක් තියාගෙන. කාමදාසයි හැමදාම දාසයි. ඉතින් රජුරෝ කියනවා මම කොහොමද කාමදාසෙක් වෙන්නේ? මම කාමයට කාදාකත් දාසකම් කරන්නේ. මම දාසත්වයේ කාමයේ පවත්නවා කිය. ආයතකොට මම කොරවේ රජුරෙන් අහනවා මේ රටපාල කුමාරයා හොඳයි ඔබතුමා මේ කොරවේ රාජ්‍ය පාලනය කරන අතර වැදදී වැද්දෙක් හරි මගියෙක් හරි ඔත්තුකාරයෙක් හරි ඇවිල්ලා කියනවා අසල්වැසි රාජ්‍යයක් තියෙනවා. ඒ රාජ්‍ය බොහොම දුර්වලයි කඩාවැටෙන්න කිට්ටුයි. ඒක නිසා මේ වෙලාව හොඳම වෙලාව පහර දුන්නොත් Tamange රාජ්‍යයට ඇඳ ගන්න පුළුවන් කියලා. ඔබතුමා එහෙම වගේ වැදගත් තොරතුරක් හම්බුනොත් ඒ රාජ්‍ය ඈඳ ගන්න උත්සාහ කරන්නේ නැද්ද කියලා. ඒකාන්තයෙන්ම කරන එක රාජ නීතිය. මම කරන ආ ඕක තමයි ඔය කියන්නේ. අතෘප්ති කරයි ඔබ. ඔබ කාමයට දාසයි. ඒ වගේ දෙයක් කුට්ටිය කඩා ගන්න පුළුවන් වුණොත් උඹ ඒකට ඕන දෙයක් කරනවා. ඒ උඹට කාමයට උඹ අධිපති නම් තව මොකට එකතු කරන්නේ කියලා හරිය ලස්සනට ඒ විස්තර කතාව කරනවා. ඒ නිසා ඒ කෝරව රජුත් එක්කයි රටපාල කුමාරයත් මහමුදුරත් එකයි, ඉංගන්නත් එකයි, ඕසතත් එකයි හැම කෙනාම මස් පිඩුවට කැමති. තිරසනත් කැමති. රජුරෝත් කැමති. ඉංගන්නත් කැමති. ඒ වාගේම තමයි හැම කෙනා ළඟම මේ නන්දි රාගය තියෙනවා. ඒක යා හිතන්නේ මගේ පිනක් කියලා. මේක මගේ වස්තුවක්. මට මිච්ච ලොකු ලැබීමක්. ඒ නිසා මේ උපදීන් උපදී සම්පත්‍ය විදියට තමයි අපි පාවිච්චි කරන්නේ. ඒ උපදීන කියලා කියන්නේ යමක් කමක් කියන එක. තමයි හම්බ කරගත්ත ටික. නමුත් මේ හම්බ කරගත්ත ටිකෙන් ය දුක්ෙන්නේ කියන එක කිව්වහම ඉතින් ඔළුව ගන්න පටන් ගන්නවා වටපිට බලන්න පටන් අර ගන්නවා මේ හම්බ කරපු දේ ඉන්නේ අපි වස්තුව කියන්නේ අපිට නමක් යමක් කමක් එන්නේ ඒකෙන්නේ මම මේ අඳුරගන්නේ කියලා. නමුත් අන්නාය ජායති සෝකෝ. පෙමතෝ ජායති සෝකෝ. එන්න තාක් දුක එන්නේ Taman තණ්හා කරපු දෙයකින් පමණයි. Taman ප්‍රේම කරපු දෙයකින් විතරයි. ඒක නිසා ඒ කතාව ආර්ථික විද්‍යාවට දාන්නේ කොහොමද? ඒ කතාව දේශපාලනඥයන් කියලා දෙන්නේ කොහොමද? ඒ කතාව මේ අපිට සමාජයේ මේ ලස්සන හදලා දෙන්නම් කියන සමාජ විද්‍යාඥයන් දාන්න ගියාම ඒගොල්ලෝ ඔය පැත්ත කියන්න එපා බුද්ධ ආගමේ ඕම නැතුව මේ ලස්සන අයිස්ක්‍රීම් චොක්ලට් වගේ දේවල් නැද්ද බුද්ධ ආගමේ? ඕවා කතා කරන්න යන්න හොඳ නැහැ කියලා. එතකොට අපි බුද්ධහම කොන් වෙනවා. ඒක නිසා මේ අපි ওই බෝධි පූජාවක් කරගෙන පිනක් දහමක් කරගෙන පින් එකතු කරගෙන පොඩ පොඩක් අපි තන වඩා ගන්න පැත්ත විතරක් කතා කරන එක තමයි ආගම කියන්නේ. මේකේ අර තියෙන හරේ පින්නන්න හදන දේ පුළුවන් තරම් වසාලනවා. ඉතින් ඒක නිසා භාවනා කරන යෝගාචරොත් එක් වෙලා මේ හුඹ ආහාරක් මිනිස්සයාට ඒ මනසට දැනෙන දැනුමක් තියෙනවා. ඒ පැත්ත ඒක පැත්තෙන් කියනවා ඒ මනසට දැනෙන සමාජ මට්ටමකුත් තියෙනවා. මේ මේ වගේ තැනකට එන්න බෑ ඒ පෙරපිනක් තියෙන සූරකම් තියෙන දක්ෂකම් තියෙන මේ වෙනකොටත් තමන්ගේ ප්‍රශ්න විසඳගත්තේ නැතිකොට එන්න බෑ. ඒ කෙනාට කල්පනා කරලා බලන්න පුළුවන් මේ නන්දි රාගය කියන එකේ හරියට ප්‍රයෝජනේ සලකලා පාවිච්චි කරන්නේ කොහොමද? මේක මාවත් යට කරගෙන මාවත් අඳාගෙන මමත් ගොනෙක් කරගෙන මම පර කරත් ඇදින ගොනෙක් වගේ මම ලව්ව මේ සුඛෝභෝගීත්වයට පහඳින හැටි මා ලව්ව මේ පාරිභෝගිකත්වයට පහඳින හැටි කිලිම ඇත්තටම මේ ඇඩ්වර්ටයිස්මන්ට්ස් නිසාමද මේක වෙන්නේ නැත්නම් බහුජාතික කොම්පැනි නිසාමද මේක වෙන්නේ ඇත්ත නැත්තම් ඇඩ්වර්ටයිස්මන්ට් කාර්යය හරියටම අපේ නන්දි රාගයට කොක්ක ගහන නිසාද මේක වෙන්නේ. බහුජාතික සමාගම් හරියටම දන්න අපේ නන්දි රාගය කොතනද තියෙන්නේ කියලා හරියටම තට්ටු කරවහම අම්මා පදීපු නැති සැපක් වගේ අපට පේනවා. ඇඩ්වර්ටයිස්මන්ට් කාර්යය හරියටම දන්න තට්ටු කරන්න ඕන දාන. තට්ටු කරපු ගමන් අපිට හිතෙනවා අම්මෝ මේ මිනිස්සු අපි ගැන කොච්චර කල්පනා කරලා දිවා රාත්‍රී ඉඳලා අපිට එක එක මොඩල් හදලා දෙනවා. එක එක දේවල් දිනු කරනවාද කියලා. ඒ වගේම මේ පුවත්පත් වාර්තාකාරයෝ හරියටම දන්නවා අපේ දුර්ලභම. ඒ නිසා එයා අපිට මේ සුන්දර ලෝකෙම අවලා දෙනවා. ඊට පස්සේ අපි කියනවා අම්මෝ මේ මනුස්සයන පුදුම ජන විඥානයක් තියෙනවා. අපිට අවශ්‍ය දේ හරියට හොයලා දෙනවා කියලා ඊමිසෝ ආරසා කරන්නත් අපි යනවා. මේ මේ මේ සම්පූර්ණ පටලවිල්ලට අවශ්‍ය වෙලා තියෙන ප්‍රයෝජන සලකලා වැඩ කරන එක නෙවෙයි. ඒ පොඩ්ඩක් අතවාසියක් ගන්න හදනවා. පොඩ්ඩයි හැබැයි. අතවාසිය වැඩි ගන්න හම්බ වෙන පොඩ්ඩයි. ඒක කොක්ක වදින්නේ කොහොමද? රේන්ද්‍ර ගොතනකොට හැම පුඩුවක්ම ඊගාව පුඩුවට ඉඩ තියලා දිග හැරෙන්නේ. කොක්ක වදින්නේ. රේන්ද්‍ර ගොතනකොටයි වූල් ගොතනකොටයි. පුඩුවක් ගන්නවා, ඒ පුඩුවට තව පුඩුවක් දානවා, තව පුඩුවක් දානවා. ඉතින් කිවිල කිවිල ගියාට පස්සේ පත්තය ගොතනවා කියනවා, මේසකක් ඇතුවයි කියනවා. කොයි එක හරි මේ ගෙත්තම තමයි තණ්හාවෙන් කරන්නේ. ඒකට කියන්නේ චිබ්බණී කියලා. ඒකට කියන්නේ බහුම්කාරය කියලා. ගෙතුම්කාරය කියලා. ඉතින් මේ ගෙතුම කරන්නේ මම හිතන්නේ නෑ. මම කොමල වගේ නම් සුකෝගේ නෑ. ඔක්කොම තරම් නම් පාලි භාෂාවත් නැහැ පොඩ්ඩක් වැඩිපුර තියාගන්න ටිකක් කවදාකවත් මේක තෘප්තියක් නැහැ තෘප්තියටපත් වීමක් නිසා මේ නන්දි රාගය తත්‍ර తත්‍රා විනන්දනි හම්බෙන හම්බෙන මොන කුණු කන්දල හරි බදා ගන්න. ඒ බදා ගන්න ගතිය දකිනකොට මේ තමන්ගේ වර්තමාන මොහොතේ අවශ්‍ය ප්‍රයෝජනෙ ඉක්මොල මේ රැස් කරනවා කියන එකේ තියෙන දේශපාලනය සමාජ විද්‍යාවයි ආර්ථික විද්‍යාවයි තියෙද්දී මෙම රැස් කිරීමේ අදහසක් ඇතුව වර්තමානයට අවදි වෙන්න පුළුවන්ද? ක්ෂණ සම්පත්තියට එන්න පුළුවන්ද? ක්ෂණ සම්පත්තියේ පිරිච්ච ගතියක් දකින මිනිස්සෙකුට ඒකේ ඉඳලා අනාගත සැලසුම් කරන්න පුළුවන්ද? පසුගිය දවස්වල වෙච්ච ඒවා ගැන පශ්චාත්තාප වෙන්න පුළුවන්ද? මේ දෙක කල්ු සුදු වෙනසක් තියෙනවා. ඒ නිසා යම් කිසි කෙනෙක් මේසා විශාල නන්දිරාගයක් සහිත සංසාරයක් ඇති අපි මේ සහ විශාල නන්දි සාගයසයිත ඉතිහාසයක් ඇති අපි මේ සහ විශාල නන්දි රාගයසයිත ජනයා ඇති මේ ලෝකේ මේ එකෙක් කොහොමද මේ නන්දි රාගෙන් වෙන්නේ මේ මං වගේ නර්පණුවෙක් සියලු ආශාවකින් බරිස වෙච්ච මේ ලෝකේ බැඳිලා ඉන්න මං වගේ කෙනෙක් කොහොමද ගැලවෙන්නේ කියලා ගොක් වෙලාවට කෙනෙකුට හිතෙන්න පුළුවන් මේ ජීවිතේ නම් බෑ එහෙනම් මෛත්‍රී බුදුහාමුදුරුවෝත් වෙනකන් ඒ මොකක්වත් නෙවෙයි එතකන් කකා කකා ඉඳ තියෙන ආශාව මේ සංසාරේ කකා යන්න තියෙන ආසාව. නන්දි රාගේ ඒසා බලවත්. නමුත් ඒක චිත්තක්ෂණයක මම දැන් මෙතන කියලා ඉන්නවනම් ඒ චිත්තක්ෂණේ නන්දි රාගේ නැහැ. ඕන කෙනෙකුට ඒක පරීක්ෂා කරලා බලන්න පුළුවන්. එතකොට ඒ චිත්තක්ෂණය තුල දැන් මම දැන් මෙතන කියනකොට ඒක තුල නන්දි රාගේ නැති බව දැනගන්න පුංචි රහසක් තියෙනවා. එක චිත්තක්ෂණයක් සතිමත් වුණාට Taman සතිමත් වෙච්ච බවක් හෝ නන්දිරාගේ නැති බවක් ඒ චිත්තක්ෂණ වල වැටහෙන්නේ නැහැ. මෙහෙම චිත්තක්ෂණ හතරක්වත් දුවන්න ඕන කියලා කියනවා. දැන් මම මේ ගත කරපු චිත්තක්ෂණ වල නන්දිරාගේ නැහැයි කියලා තේරෙන්න, ඒක ගැම්ම ගන්න, ඒක වේග කැවෙන්න, ඒක ඒ ශක්තිය එන්න. ඒක නිසා යම් කෙනෙක් චිත්තක්ෂණයක මම දැන් මෙතන කියන එක පුරුදු කරගත්තට දැන් මම මෙතන ඉන්නවා කියන එක Tamanda වැටහෙන්න චිත්තක්ෂණ හතරක් ඕනයි කියලා කියන හැබැයි කවුරුත් මගෙන් අහන්න එපා චිත්තක්ෂණය කියන්නේ මොකක්ද කියලා. මොකද ඒකේ තියෙන කාලයේ අඩුම සීමාව කියලා කියන්න පුළුවන්. එකයි කියන්න තියෙන්නේ අපි එක චිත්තක්ෂණයකට ගියාට එතෙන්ද ඒක අඳුනගෙන මම දැන් එතන ඉන්නේ කියලා තේරුම් ගන්න අපේ හිතට බෑ. එක චිත්තක්ෂණයක මම දැන් මෙතෙන් ආවට පස්සේ ඊ ගාව චිත්තක්ෂණේ ඉඳගෙන තමයි බලන්න පුළුවන් වෙන්නේ ඉස්සලා චිත්තක්ෂණේ නන්දි රාගයට විලා නැහැ. ඒකේ ගැම්ම මේකට පොඩ්ඩක් ඇවිල්ලා තියෙනවා. ඊගා චිත්තක්ෂණේ ඊගා චිත්තක්ෂණේ යනකොට නම් තේරෙන පටන් ගන්නවා. මේ හම්බ කරපු දේවල් වල නෙමෙයි සතුට තියෙන්නේ මේ වර්තමාන මොහොතේ. මම දැන් මෙතන. ඒ පිරිච්ච ගතිය, ඒකේ සම්පත්‍ති කරගතිය, ඒකේ තියෙන විවේකය එක තියෙන හොදකලාව තේරුම් ගන්න එක චිත්තක්ෂණයක් ඉඳලා බෑ. ඒ විතරක් නෙමෙයි ඊට පස්සේ යාට විමසුන්න උනක් තියෙන්නත් ඕනේ. ලැස්ති මනසක් තියෙන්නත් ඕනේ. මෙච්චර නන්දි රාගයේ හිටපු මට මෙච්චර නන්දි රාග සහිත ලෝකයක මෙච්චර මෙට්ට හිවෙච්ච හිතක් ඇති මට මේක චිත්තක්ෂණයක සතියකින් අර මොහ පටල කපන්න පුළුවන්. මේක විශාල විප්ලවයක ආරම්භයක්. ඉතින් ඊට පස්සේ යෝගාවචරය සිද්ධ වෙනවා ප්‍රතිපදාව හරහා මේ චිත්තක්ෂණ චිත්තක්ෂණ දෙක තුන හතර පහ හය හත තප්පර දෙක තුන හතර පහ හය හත විනාඩි තුන හතර පහ හය හත වශයෙන් මේක දියුණු පවුණු කිරීම ඒකටයි භාවනාව කියලා කියන්නේ. අර ඉස්සලම හඳුනාගන්න එකට කියන්නේ ආසේවණිය කියලා ඇසුරක්. පුංචි ඇසුරක්. ඇසුර ඇවිල්ලා මේකයි පාර මෙතනින් තමයි අපිට ගලවුම් මාර්ගයක් තියෙන්නේ මම මේකට ඊට පස්සේ හිත දීලා කටයුතු කරන්න ඕන කියන්නේ එකපාරට නන්දිරාගේ අතහැරලා 100ක් සත්‍යමත් වෙනවා වේපුල්ල සත්‍යයක් පරිපූර්ණ සත්‍යයක් වෙනවා කියන එක නෙවෙයි. තමයි තේරෙන්න පටන් ගන්නවා මේ ප්‍රමේයට ගහගෙන ගියොත් මේක වැඩි කරන්න පුළුවන් කියලා. ඒක නිසා ඒ බුරුමේ ස්වාමීන් වහන්සේ අන කියනකොට හුඟා කියලාට මතක් කරනවා අපි පර්යංක භාවනා ඉන්නකොට ඒදි ගොඩක් කලාට උගන්වන්නේ උදරේ පිම්බීම ඇකිලිම නැත්තම් ආනාපානෙ නෙවෙයි පිම්බෙන වෙලාවේදී මේක පිම්බෙනවයි කියලා එක සැරයක් මෙනෙහි කරන්න පුළුවන් නම් හරියටම පිම්බීම සිචිනලා පිම්බෙනවයි කියලා ඒ චිත්තක්ෂණය සති එළඹ සිටි මොහොතා අප්‍රමාදයි ඒ චිත්තක්ෂණ තුර නන්දි රාගයක් නැහැ ද්වේෂයක් නැහැ මෝහයක් නැහැ එතකොට මේ යෝගාවචරයා එක තප්පරයකට එක මෙනෙහි කිරීමක් කරනවා නම් තත්පර පහක් භාවනා කරුවා කියලා කියන්නේ චිත්තක්ෂණ පහක් ගොඩ දාගෙන තියෙනවා. අනිත් චිත්තක්ෂණ තේරම නන්දි රාග සහගතයි, ද්වේෂ සහගතයි, පටලවිලි සහිතයි. ඒ නිසා විනාඩි තත්පර පහක් එක දිගට භාවනා කරන තත්පර තත්පර පාස එක සැරේ එක සැරේ මෙනෙහි කරනවා මෙනෙහි කරනකොට හරියටම පිම්බෙන වෙලාව පිම්බෙනවා මෙනෙහි කරනවා. හැකින්නොල හැකිලා මෙනෙහි කරනවා නම් යාර කියන්න පුළුවන් මම තත්පර පහක් භාවනා කරවසා චිත්තක්ෂණ පහක් ගොඩ දැම්මා. එයා විනාඩියක් භාවනා කරා නම් එයා චිත්ත මේ චිත්තක්ෂණ 60ක් ගොඩ දා ගන්නවා. ආ විනාඩි 5ක් භාවනා කරොත් 300ක් ගොඩ දා ගන්නවා. එතනින් තමයි පොත් ලැබීම පටන් ගන්න. මම අද මේ පැයේ මේ දවසේ මේ සතියේ මේ මාසේ චිත්තක්ෂණ කීයක් නන්දි රාගයෙන් අයින් කරලා ගොඩ දාගත්තද කියලා ඒ ගණන් කරපුවට පස්සේ ඒක තේරුම් ගත්තට පස්සේ යෝගාවචරයට ක්‍රමසහ වෙදී ලක්ෂ කෝටියක් හොයන්න පුළුවන් එළඹ සිටි මොහොත ඇති කරගන්න. හඳුනා දුන්නාට පස්සේ හැබැයි ඒ තරම්ම දැනගන්න ඕනේ මේක නැති හැම වෙලාවෙම නන්දිරාගේ තියෙනවා කියලා. ඒ තරම් මේකේ භයානකම් මේකේ ආදීනව මේක මේ මේ හොඳ නරක දෙක මැද ග්‍රේ ඒරියා එකක් නැහැ. හොඳ නම් හොඳයි නරක නම් නරකයි. හොඳයි කියනෝ නම් නිවනේ නරක නම් අපායේ තමයි. නැත්තම් මේ මනුස්ස ලෝකේ තමයි. අහංකාරය තමයි. ඒ නිසා මේ මේ ඇන්නම් පෙරරපවා කිව්වා මේ සමාජවාදී ගමනේ අම්බලන්නේ නැහැ කියලා. අතරමැග හති අරින්න වෙලාවක් නැහැ. ගොඩ දාගත්තොත් ගොඩ නැත්නම් නන්දිරාගේ තමයි. ඉතින් ඊට පස්සේ යෝගාවචරය කිව්වොත් මණී මට මේ ගොඩ දාගන්න බෑ ආණ්ඩුව ශ්‍රී ලංකා හින්දා අද වැස්ස හින්දා පාරේ ගොඩක් සෙනග හිටපු හන්දා ඒ මොන බයිලාවක්වත් අහන්නේ නැහැ යම රජුරෝ. ඒ ගියාට පස්සේ වෙනම අධිකරණයක් තියෙන තොට මනුස්සකමක් ඉල්ලුවා දුන්නා. එතන මනුස්සාත්මයට බුද්ධ ආස්පාද කාලයක් ලැබෙන්න ඕන කියලා දුන්නා. එතන ඇහකන දිවනාසී අංග ප්‍රලාවක් ඇති ඉල්ලුවා දුන්නා. කල්යාණ මිත්‍ර දැක්කා. බණත් ඇහුවා. ඕන්නම් පැවිදි වෙන්න නැතුන මොන මගුලකට දාය මේ ආවේ කියලා අහනවලු. ඒ ඉල්ලුව ටික ඔක්කොම දීලා ඒක අනාගෙන ආය නන්දිරාගේ වඩාගෙන ඉස්සරහට ආවට පස්සේ අහනවලු ඔබ ගියාත්මේ ඉල්ලුවේ මොනවයි? දැන් ඔක්කොම දීලා. දැන් මේ ඇවිල්ලා එක මදි. ඒ වෙනුවට අල්ලපු ගෙදර තීර්ෂා කරනවා. එහෙම නැත්නම් අර මිනිහ තමයි මට ඕනියම් කිරුවේ කියලා කියනවා. නැත්නම් මට මේ දුක ආවේ ආසවල නිසායි කියලා ඉන් নানা ප්‍රකාර ඔය ඔක්කොම බයිලා මැරෙනකන් විතරයි. මරණයෙන් එහාට ඔය එකක්වත් කරන්නේ නැහැ. යම රජුරෝ හුඟක් හොඳ සාමාන්‍ය මිනිහෙක් කියලා කියලා තියෙනවා. ඊට පස්සේ ගෙලින්ම පායට දාන්න ඇතුළු පොඩි ඉන්ටර්විව් එකක් දෙනවා. ඉන්ටර්විව් දීලා අහලා කිව්වොත් මා ධම්මජීව හාමුදුර හම්බුණා භාවනා ටිකක් කරලා තියෙනවා කියලා ආයෙ ස්කෝලර්ෂිප් එකක් දෙනවලු දිවි ලෝකෙට යන්න ගිහිල්ලා වරෙන් ආයෙ එන්න එපයි කියලා යවනවා. පොඩි පොඩි chance එකක් තියෙනවා. එතින්දි බය නැතුව කියනවනේ ඇත්ත ඇත්ත මම ගොඩාක් වෙලා නම් වරලා ගත්තා. හැබැයි මට මතකයි මම මෙන්න මේ වගේ දානයක් දුන්නා මට මතකයි. ඒක මගේ මන අපේ මන් දුන්නා. මම මේ ආකාර සීලයක් රැක්කම රට්ටු රවට්ටන්න නෙවෙයි. මම දැක්කේ මට අවශ්‍යතාවයට. මම මෙහෙම පැත්ත කරලා ඉඳගෙන භාවනා කරලා මට මෙන්න මේ වගේ පිරිසුදු චිත්තක්ෂණ දෙක තුනක් මට ලැබිලා තියෙනවා. ඒ වගේම මම භාවනා කරනකොට විපස්සනා වශයෙන් මට මේ ඇති හැටිය ආස්වාස වෙනකොට මේක ආස්වාසය වශයෙන් ප්‍රසවාසය දැකලා තියෙනවා කිව්වොත් ඒ චිත්තක්ෂණයට ඒ ඒ අභීත වේ කතා කරන වචනෙට ඒකට කියනවා ප්‍රතිබල සහ වික්ත කියලා යම රජුරු පැහැදිලිවම කියනවලු ගත්ත ඉල්ලපෙකෙන් පොඩි අවස්ථාවක් අරගෙන තිනවා. ආයෙ ඔබට අවශ්‍ය නම් මනුස්සාත්ම දිව්‍යාත්මාවක් දෙනවා. හැබැයි ආයෙ එන්න එපා මේ. මේක දැන් තවදුරටත් ප්‍රතිසදගෙන කරන්නයි කියන්නේ. ඉතින් අපිට ඒ අනුව බලනකොට මේ දේව දූතයන් ඇවිලාට පණිවිඩ දීලා තියෙනවා. අපි පටන් අරගෙන තියෙනවා. අපි හිතන තරම් වේගයක් නැහැ. ඒකෙත් අපිට තියෙන්නේ මදි ගතිය. භාවනා දියුණු වෙනවා මදි. අපිට මේ මදියක නෙමෙයි තියෙන්නේ අපි අර කාමරාගයේ පැත්තේ දැන්නේ. නන්දි රාගයේ පැත්තේ නෑ. ඒක ඉතින් කරන්න දෙයක් නැතිකමට මේ ජීවිතේ පවත්තන්න අපිට ඊගාගෙන හරි කැම ටිකක් අවශ්‍ය කරනවා. ඉංගලා හරි විලිවහ ගන්න ඉන්න තැනක් විලිවහ ගන්න තැනක් ඕනේ කරනවා. මොනවා කරන්නද ලෙඩක් වෙච්චාම බේතක් ඕනේ කරනවා. ඒ ටිකට අපි කාමයට දාසකම් කරනවා. හැබැයි ඒක ප්‍රයෝජනෙට සලකනවා. මේක ඉක්මවලා ගිහිල්ලා මේ රට්ටු ගියයි කියලා හෝ දේශපාලනඥ අපිට අර පොරොන්දු දුන්නා මේ පොරොන්දු දුන්නා කියලා හෝ ආර්ථික සමීකරණ ඉදිරිපත් කළා හෝ සමාජ විද්‍යාඥ මේ අදින්න හදන මේ දුප්පතුන් නැති ලෝකේ යනවා කියා හෝ කියන එක යම රජුරවන්ට අදාළ නැහැ. බුදුරජාණන්සේ නිසා යම රජුරව මෙහෙට ගෙන්නලා පණිවිඩය තියලා තියෙනවා. දේවදූත සූත්‍රයේ මහින්නේ මෙන්න මෙච්චරයි කියන්න තියෙන්නේ. ඒක නිසා ඔය මරන්ට යනකම් මරණය ගැන සිහිපත් නොකර මේ අසාධාර්ණයෙන් ක්‍රෝධයෙන් මානෙන් ජීවත් වෙලා මරණ මොහොතදී පශ්චාත්තාප වෙන්න එපා. නිතරම සිහිපත් කරපම් මරණය කියනවා. නිතරම මරණය සිහිපත් කරන මනුස්සයට අපරාධ කරන්න බෑ. නිතරම මරණය සිහිපත් කරන මිනිහට ක්‍රෝධමාන ඊර්ෂ්‍යා කරන්න බෑ. ඒ අනුන්ගේ දුක් කරදර දාගන්නෙත් නෑ. ඒක නිසා බුදුචාන් වහන්සේ සඳහන් කරලා තියෙනවා මේ තණ්හා මේ නන්දි රාග වගේ දේවල් වලට වර්තමාන මොහොතට එළඹ සිටීම විපස්සනා වශයෙන් 100 100ක්ම හරියන ක්‍රමයක්. එහෙම නැත්නම් මරණානුස්සය මෙනෙහි කරන්න මේ කුමන නැටුම් කෙලි කවට සිනාදා ලිපදිය මොලවන තෙක්තිය සැලියේ නටන නාඩගමක් මේ තියෙන්නේ. මැරිච්චි වතුර රත් වෙච්ච ගමන් පෙන දාගෙන අනිත් පැත්ත හැරෙනවා කකුලවා. ඊට පස්සේ ඉවරයි. ඒ ටික වෙනකන් මේ ක්‍රෝධමාන නිසා නිතරම මරණානුස්සතිය වඩනවායි කියලා කියන්නේ අපි භාවනා කරනකොට අපිට හිතමු කම්මැලිකමක් ඇවිල්ලා තියෙනක එපා වෙලා ආනපානෙ තියෙන්නත් පුළුවන් නැති වෙන්නත් පුළුවන් හැබැයි නිකන් අච්චාරු දැම්මා වගේ මඩපුවක් දැම්මා වගේ ඉඳගෙන ඉන්න බෑ එපා වෙන වෙලාවක හිතුවොත් දැන් ඊගාවට එන හුස්ම මගේ අන්තිම එක නං මම මේ විදිහට කම්මැලි වෙලා නැගිටලා යනවාද කියලා මරණානුසීතිය දාන්න කියනවා පොඩ්ඩක් තව එක හුස්මක් බලන්න. තව එක චිත්තක්ෂණයක් ඉන්න. අන්නේ විදිහට හැම වෙලාවෙදීම සම්මුති මරෙන්නේ නැති උනට ඒ ක්ෂණික මරණය පාවිච්චි කරලා අපි මේ නැගිටලා යන්න හදන්නේ සතියේ ඉඳලා අසතියට නම් එන අනතුරුදායක තැනකට යන්නේ. ඒ නිසා ඊට මීට වැඩිය හොඳයි මෙතන සතිය වඩක්. එහෙම නැත්නම් මම මේ නැගිටින එක සතියෙම කරනවා නම් ඊගාට ගිහිල්ලා වැඩ ටිකක් සතියෙම කරනවා නම් ඒකට Tamanට අර මරණානුස්සති භාවනාව පොඩි තල්ලුවක් දෙනවා. ඒකට සංවේගය කියන වචනේ පාවිච්චි කරන්නේ. සංවේගයක් පහළ කරලා දෙනවා. ඉතින් අපිට හිතන්න පුළුවන් වෙයිද බටේර මානසිකත්වයට හැදිච්ච ලාස්වේගාස් වල ඉන්න කෙනෙකුට මේක කියලා දෙන්න පුළුවන් වෙයි කියලා. නැත්නම් හොලිවුඩ් වල ඉන්න කෙනෙකුට මේ ඊගා චිත්තක්ෂණේ මරණය ගැන සීපත් කරලා අධික කාමෝගීත්වයට යන්න එපා ප්‍රයෝජනෙ හරකලා වැඩ ගනින් කියලා කිව්වොත් එහෙම මේ කට්ටිය වගේ කරබන බන අහන එකක් නැහැ ඒකේ. ඒක හරි භයානක තත්ත්වයක් වෙනවා. ඒක නිසා මේ මේ මේ වගේ දේවල් කියන්නේ ඉස්සෙල්ලා හුඹා හාරලා හාරලා හාරලා හාරලා ඒ හදාගත්තට පස්සේ තමයි කෙනෙකුට කියලා දෙන්න පුළුවන් වෙන්නේ මේ යටට ගියාට පස්සේ උඹට තේරෙයි මේ නන්දි රාගය ඒක මේ තෙතමනයක් හිතේ තියෙන ওই තෙතමනේ තමයි සියලු විස බීජ අදින්නේ පාන් කැල්ල පෙඟිලා තියෙනවනම් එළියේ වාතයේ තියෙන ඕන විස බීජයක් එක ඇවිල්ලා ලඟුම් ගන්නවා පාන් කැල්ල ටෝස් කරලා තිබ්බනම් එච්චර ඉක්මනට කුණු වෙන්නේ මේ තපස කියලා කියන්නේ ටෝස් කරන එක තමයි තවනවා තවල තියාගෙන ඉන්නවා මේකට ඕන ඕන දේවල් වලනොත් කාම චිත්තමනේ ලබන්න දෙන්නට පුළුවන් තරම් වීලිව තබා ගැනීමකට ගන්න ප්‍රයත්න කියලා කියනවා ඒ සඳහා විපස්සනා පැත්තෙන් සරුවචනහන්සේ පෙන්වන එක පැත්තකින් එක ඉංගියක් එක පැත්තකින් දක්ෂ මිනිස්සුයෙකුට එක ලේසි මාර්ගයක් හැබැයි ඒක නුවණින් සලකලා ගන්න ඕනේ. බුදුසසුන් කියනවා සංකප්ප රාගෝ පුරිසස්ස කාමෝ කියලා. මිනිස්යාට තියෙන ප්‍රධාන කාමේ තමයි Tamange සංකල්ප වලට තියෙන ආසාව. නතිය කාමා යಾಣි චිත්තානි ලෝකේ මේ බාහිර ලෝකේ තියෙන විචිත්‍ර වස්තු නෙවෙයි මනුෂයාට කාමයේ ඇති කරන්නේ කාම සංකල්ප සංකප්ප රාගෝ පුරිසස්ස කාමෝ නොති කාමායානි චිත්තානි ලෝකේ තිත්තේව චිත්‍රානි තතේව ලෝකේ අතස්ස ධීරෝ විනේති චන්දාන ලෝකේ විචිත්තත්වය එහෙම තිබිච්චාවයි ඒවට රෙදියන් ගන්න අපිට බෑ උඹේ ඡන්ද රාගය අඩු කරන්න උත්සාහ කරපන් ඔබ ධීර පුරුෂයෙක් වශයෙන් අතෙත් ධීරෝ විනේති ඡන්දං ඔබ හිතේ තියෙන මේ මදි කියන එක මේ හිතේ තියෙන තව ඉල්ලන්න කඩාගෙන කුට්ටිය වඩා ගන්න තියෙන මේ චන්දරාගේ වියලොපන් ඒතර ලෝකෙ මොනවා විචිත්‍ර දේ තිබුණත් බැදිලා යන්නේ මේකේ තියෙන භයානකම දකින්න. ඒක තමයි වන අංකස් මහල ස්වාමීන් වහන්සේ කතාව පීයර ගත්තකේ තියෙන්නේ. ඒ සංසේ පින්නපාති යනකොට නාටිකාංගනාවක් වීදිය මැද සංගීත භාණ්ඩ බයමින් අංගපසක නලවමින් දීලා නටනවා. ඒ ශාංශي දන්නවා මේක අනිවාර්ය පුරුෂයෙකුට තියෙන වද්දගත්න කාමරාගය දනවන දේ. ස්ත්‍රියක් නටනවා. ඊට වැඩි දෙයක් ඇත්තේ නැහැ. අද මේ ශාංශික දකින්නකොටම දැක්කේ අනේ මේ අටවලා තියෙන උගුල නිසා කී දහහක් අමාරු වැටෙනවා. කී දහහක් අමාරු වෙනකොට අට්ටියති හරායති ජෙකුච්චති තමයි. ඒක දුකටපත් උනා. මේ මිනිස්සු එක්කෙනා නටනම්මඩිට තේරෙන්නේ නැහැ. වට වෙලා ඉන්නේ මිනිසුන්ට තේරෙන්නේ නැහැ. නගරාධිපතිට තේරෙන්නේ නැහැ. ඒගොල්ලෝ හිතන්නේ මේ නගරයට විශාල අලංකාරයක් කියලා. ඒක දුකකටපත් උනා. හරායති අනේ මේක හලලා දාන්න පුළුවන් නම් ජුගු ජුගුච්චති පිළිකුලටපත් වෙනවා. එතකොට මේ වෙනදා ආකර්ෂණීය මේ විචිත්‍ර කාමරාගේ රාගේ බාහිර තියෙන එක වෙනුවට උන්වහන්සේ උත්සාහ කරේ මේක පිළිබඳව තියෙන ඡන්ද රාගය. තමයි ළඟ තියෙන ඡන්ද රාගය අනිත් පැත්ත හරවගන්න. මනාපයක් නෙවෙයි මේක උගුලක්. මහරයා විසින් අටවන ලද උගුලක් කියලා තේරුම් ගත්තට පස්සේ සක් විදිද්දිම රහත් වෙනවා. ඒ නිසා මේ අම්මන්ඩිට විරුද්ධව නඩු දාන්න හරි නැත්නම් ප්‍රේම කරන්න හරි නගරාධිපති පෙසන් ගහන්න හරි ඒක නෙවෙයි කරන්න තියෙන්නේ. ඒක පස්සේ කරන්න පුළුවන් ඕනේ නම් මේ ඉස්ලාමයේ තියෙන තමන්ගේ හිත බේර ගන්න ඕනේ. තමන්ගේ හිත බේර ගන්න නැතුව අපි මේ සමාජ විද්‍යාඥයන්ගෙන් ආධාර ඉල්ලුවාට දේශපාලනඥයන්ගෙන් ආධාර ඉල්ලුවාට ආර්ථික සමීකරණ හැදුවට එතකොට අපි අහුවෙලා ඉවරයි. ඒ නිසා පුළුවන් නම් ඒ මනාපමනාප පහළ වෙනකොටම ඇහැට රූපයක් දැකලා කන සද්දයක් ඇහිලා ගඳක් රසක් පහසක් එනකොට ඒ මනාපේ තමයි පුනර්භවය කියලා කියන්නේ. තමන්ට පුනර්භවයක් ඇති කරන්නේ යමක් දකින්නකොටම ඇති වෙන මනාපමනාප දෙක. ඉතින් අපිට මනාපමනාප දෙයක් නැති දෙයක් මේ ලෝකේ නෑ නේද කියලාත් ඕනනම් අපිට සංකල්පයක් ඇති කරන්න පුළුවන්. නමුත් මනාපමනාප දෙක නැති අදුක්කම සුඛ කියලා එකක් තියෙනවා. අපි ඒකට වෛර කරනවා. ඒක අපිට ඒකාකාරී. ඒක අපිට නීරසයි. ඒක අපිට කම්මැලි. ඒක අපි පාළු වුණා වගේ දැනෙන. ඒක අපි කොන් වුණා වගේ දැනෙන. ඒක අපිට අතපල්ලේ වැටෙනවා වගේ තේරෙනවා. ඒක අපි නිකන් රහෙන් තල්ලු කරුවා වගේ තේරෙනවා. ඒක නිසා අපේ මනස අඳුනන්නේවත් නැහැ. මනාපමනාප දෙක නැති තැන. ඒකට මනාපමනාප කියන වචන දෙකම සරුවචනන්සේ දානවා. නැත්නම් අදුක්ඛම සුඛ වේදනා කියනවා. උපේක්ඛා වේදනා කියලා කියනවා. ඉතින් ඒක නැතිකම නෙමෙයි තියෙන්නේ. අපේ දවසේ වැඩි වෙලාවක ඉන්නේ අපි උතන. අපිට නන්දි රාගයේ පහළ වෙන චිත්තක්ෂණ ප්‍රමාණය 105ක්වත් නැහැ. නමුත් ඒ චිත්තක්ෂණ පහ ගැන තමයි අනික 95 හිත හිතයි. ඒ ඇති. අර ඩිංගිත්තක් ඉහෙන තිබ්බට පස්සේ අයියෝ මම ඉතින් අරක වුණා අරක වුණේ නෑ අරක ලබා ගන්න බැරි වුණා මේක වුණා කියලා ඒ පැහෙන පැහිල්ල තැවෙන තැවිල්ල නිසා ඒක අර අර 105ක් විතර චිත්තක්ෂණය ඇදගෙන යනවා පාන්තිරයක් තිබ්බොත් එහෙම ගලන වතුර කඩකට ගලන තාක් වතුර තෙල් මායමක් ඇති කරනවා පාන්තිල් පාන්තිරයක් තිබ්බොත් වතුර එකට අපි ටැප් එක බඳලා තියන්නේ තෙල් පාන්තිරක් කියලා ටැප් එක අරින් අරින් බලන කොච්චර ගියත් හැම වතුර කඳුලක් එක්කම අර තෙල් මායමක් යනවා. ඒ වගේ අපි ළඟ තියෙන අපි මේ නන්දි රාග තියෙන ප්‍රදේශයේ නැත්තම් මනාපමනාප චිත්තක්ෂණ මනාපසයි චිත්තක්ෂණ සහ අමනාප චිත්තක්ෂණ අදුක්කම සුඛ වේදනා වෙන් කරගන්න බැරි නම් අනිවාර්යයෙන්ම මනාපමනාප චිත්තක්ෂණයේ තියෙන මේ නන්දි රාගය එහෙම නැත්නම් මේ පුනබ්භවය ඇති කරන ගතිය අර හැම අදුක්කම සුඛ වේදනාවත් යටපත් කරගෙන ඉහෙඳ තියෙනවා. ඉතින් ඒක මේ අසාධාරණයි. ඒ මනුස්සයා ඇත්තටම මෙච්චර පව් කරන මනුස්සයෙක් නෙවෙයි. නමුත් කරපු පව් ගැන වෙච්ච වැරදි ගැන පශ්චාත්තාප විතර අපරාධයක් ඇත්තේ නෑ. ඒ පශ්චාත්තාපේ තියෙනකන් ඒ මනුස්සයා දිවි ලෝකේ කියලා තිබ්බත් කටු කොටක තිබ්බා වගේ. මොන සපක්කත් විඳින්න බෑ යාට. එයා නිතරම ද්වේෂ කරගන්නවා Tamanda චිකේ මං අර වැඩේ කරන්නේ කියලා. ඉතින් ඒකේ පශ්චාත්තාපුණා කියලා අර වැඩේට ඇති වෙනසක් වෙන්නේ නැහැ. ඒ කියන්නේ මේ පශ්චාත්තාපයේ මානවයිච වාසිකමක් කරගත්තේ කාට තමයි පුතඥයයි කියලා කියන්නේ. එනිසා নানা ප්‍රකාර දේවල් හිතාගෙන ඉන්නවා. වැරදිච්ච දේවල් පරිදිච්ච දේවල්. ඒකට පුදුම ආශාවක් මේ මානවය තුළ තියෙන්නේ. අනුන්ගේ අඩුපාඩු ගැන කතා කරන, තමන්ගේ අඩුපාඩු ගැන කතා කරන. එමන්දට ඒ නිසා කවදාහක සිද්ධියක තියෙන සතුට වෙන්න පුළුවන් පැත්ත. මෛත්‍රී පැත්ත. එහෙම නැත්නම් සුභය දකින්න පැත්ත. සුභ පරමා බලය දකින්න පැත්ත. ඇත්තේ නැහැ. නිසා ඒක කටුකොලක්. කටු බෙරයක තියලා පෙරනවා වගේ. දඬු කඳක තියලා හිර කෙරුවා වගේ. කුරුසෙට තියලා එන ගැහුවා වගේ විඳවනවා. ඒ විඳවන්නේ මොකද? මේ සතිය වඩලා සතියිනකොට හොඳටම තමයි තේරෙනවා නීරස බව ඉන්න පටන් අර ගන්නවා. කම්මැලිකම ඉන්න පටන් අර ගන්නවා. ඒකාකාරීකම ඉන්න පටන් ගන්නවා. අපි ඒකට වෛර කරුවොත් අපි සතියටත් වෛර කරා වෙනවා, අප්‍රමාදයටත් වෛර කරා වෙනවා, සද්ධර්මයටත් වෛර කරා වෙනවා. ඒ කොච්චර වෛර කරත් ඊගාචිත්තක්ෂණ ඕන්න යන්න පුළුවන්. ඉතින් අපි මේ කඩ කඩ කඩ හරි සතිය වඩා ගත්තොත් ඒක නට තේරෙන්න පටන් අරගනි. ටිකක් සතිය දියුණු කරගත්ත පස්සේ මේ සතිමත් චිත්තක්ෂණය තුළ නන්දි රාගයක් නැහැ, ද්වේෂයක් නැහැ, කම්මැලිකමක් නැහැ. මේක තමංගේ ඔටුන්නක් කරගත්තොත් මේක තමන්ගේ රාජ්‍ය කරගත්තොත් එයා දැනගත්තොත් මේක වළක්වන්න කවුරක්වත් මේක ඇත්තේ නැහැ කියලා මේ නන්දි රාගය නැති නොකර ඉන්න පුළුවන් අවස්ථාව නා තමන්ගේ අස්පනා අපිට අත්දකින්න පුළුවන්. ඒ අවස්ථාවේදී සාමාන්‍යයෙන් හිතේ දැනෙන මේ හොද කලා බව මුද හිතට දැනෙන මේ විවේක ගතිය කාමභෝගී පුද්ගලයාට හරිම ඉසරදයක්. නිසා සර්වඥයන් සඳහන් කරලා තියෙනවා රමණීයානි වන සේනාසනානි වනපන්තානි මේ වනපන්ත සේනාසනාරේ රමණීයනම කාමභෝගී පුද්ගල පුදුම තරහයකට. අකවදාකත් කැමති නැහැ එහෙම තැනකට යන්න. යාට ඕන කරලා තියෙන්නේ රාජධානියක්, පුරංගනාවන්, පුරවැසියන් සහ පුරවරයන්. ඒ නිසා රමණීය වන සේනාසන අභිරමණය කරන්නෙම සත්පුරුෂ විතරයි කියලා. ඒක නිසා අපි දියුණු වෙනවයි කියලා කියන්නේ විශාල නගර හදනවයි කියන එක. විශාල යර්ථල පහසුකම් කියන එක. විශාල වශයෙන් ජන මේ sannivedana ක්‍රම තියෙනවනම් අපි කියනවා නගර දියුණුයි කියලා. නැත්නම් අන්තිමට වෙන්නේ මොකද්ද? විශාල පිරිස සංඛ්‍යාවක් හැදෙනවා. විශාල උපදින උපදින දරුවා සහනයකටපත් වෙන්නේ. උපදින උපදින හැම එකම වැඩිට යන වෛර කරනවා. බේරන්න බෑ. ඉතින් ඒ දෙක දැනගන්න පුළුවන් හොඳ සම්දිස්ථානයක් තමයි අපි මේ ඉන්න 2014 කියනකොට. ඇත්තටම මේකේ කෙලපැමිණීම 2012 සිද්ධ වුණයි වෙනවයි කියලා විනාශ වෙනවයි කියලා විශාල ජනමාධ්‍ය කතාවල් වලට ගියා. එදා විශාල පිරිසක් බෝධි පූජා තිබ්බා. විශාල පිරිසක් බොමණු වලට ගියා. සුදු ඇඳගෙන දැන් මතකවත් නැහැ 2012 ගියයි කියලා. ආයේ පෙන්කිලින්ද පටන් ගත්තා. එදා නම් හිතුවේ වැඩ ඉවරයි. ඒ නිසා accounts balance කරන දවස ලෑස්තිලා හිටියා. දැන් ඒක ගියා. දැන් ආයෙසරක් මතකවත් නැහැ. අඩේ 2012 ගිහිල්ලා නේද කියලා. දැන් ආයෙ පෙන්කෙලිනවා. తත්‍ර తත්‍ර විනන්දනි. ඉතින් මේක තමන් තුල දකින්න ඕන. ජන විඥානය තුල දකින්න එකයි මම මේ නිදර්ශන පෙන්නන්නේ. තමන් තුල දකින්න පටන් අරගත්තොත් මේකේ තියෙන මේ ඇබ්බැහිය, මේකට තියෙන දාශකත්වය, මේක අපේ නාශනනුවක් දාගෙන ඇදගෙන යනවා කියන ගතිය අර මාංශ පේශි රත් වෙච්ච කබලකට දාපුවාම චිරි චිරි චිරි ගාලා අල්ලන්න වගේ. ඉතින් ඒසා විශාල දෙයකට අපිට පුංචි උත්තරයක් තියෙනවා. ඉන්න සතිය, ගත කරන සතිය, අප්‍රමාදේ පොඩ පොඩ පොඩ පොඩ වැඩෙන පැත්තට යන්න පටන් අරගත්තොත් එයාට තේරෙනවා මේ කාමයෙන් වෙන් වෙනවයි කියලා කියන්නේ නැත්නම් කාම රාගයෙන් නන්දි රාගයෙන් වෙන් වෙනවයි කියලා කියන්නේ ලෝකේ විචිත්‍රත්වයෙන් අයින් වීම නෙවෙයි. Tamange මේ තියෙන සිනේහය මේ කාම වස්තුන් කෙරෙහි ඇති මේ අල්ල බදා ගන්න ගතිය ඒක බෝ වෙන ලෙඩක්. ඒක මුල් දුවන ලෙඩක්. ඒක පිළිකාවක්. මනුස්සයත් එක්කම තියෙන එකක්. ඉතින් ඒක මේ ශරීරයේ නිතරම ක්ෂය කරලා දානවා. ක්ෂය රෝගේ වගේ. ඉතින් ඒක අපි දැනගෙන ඒක නැතුව බැරි නිසා ප්‍රයෝජනෙ සලකලා පාවිච්චි කිරීම දැනගන්න. ඉතින් ඒක මේ පන්දම අතින් අතට ගෙනියන પરම්පරාවට තමයි සත්පුරුෂයයි කියලා කියන්නේ. සත්පුරුෂයා ඒක පුළුවන් ප්‍රමාණේ ක්‍රියාවත් කරලා පෙන්නනවා. ඒ වගේම එයා ඒ වෙලාවේ ඒ ක්‍රියාව කිරීම හරහා සතුටින් ජීවත් වෙනවා. ජීවත් වෙන ගමන් පෙන්නනවා. නමුත් ඒ ධර්මයේ තාම තේරුම් ගන්න බැරි කෙනා මට එහෙම කරන්න බෑ. මයි ළඟ අරක තියෙනවා මේක තියෙනවායි කියලා කොච්චර පැකිලුණත් ඒ පුද්ගලයාට ඕන තරම් වනපන්ත ආරණ්‍ය සීනාසන තියෙනවා කැමති නම් ගිල කරන්න. ඒ නිසා බුදුසසුන කියනවා මාන්නේ මං කියන දෙන්නේ කිව්වා මෙන්න ගස්මුල්. මෙන්න වනසේනාසන. මෙන්න ශූන්‍යාකාරය. දහන් වඩව. පස්සේ පශ්චාත්තාපනවව. ශාස්ත්‍රුන් වහන්සේ නමක් විසින් හිත ප්‍රිය කැමති ශිෂ්‍යයන්ට කළ යුතු අනුශාසනාව මේකයි කියලා. ඒකේ තියෙන සංවේගය පහල කරලා හුදු නාස්තික විවේචනයක් නෙවෙයි කළ යුත්තේ පෙන්වනවා. ඉතින් ඒ සඳහා අපි අද නම් අරණ්‍යයක ඉඳගෙන අනසීනාසන කියලා කතා කරාට තමන් ඉන්න ඕනම චිත්තක්ෂණයක උද්දේකලා වෙන්න දන්නවනම් තමයි ඒක ශූන්‍යකාරයක් කරගෙන ලදලද වෙලාවේ ඒ සත්‍යමත් වෙනවයි කියලා කියන්නේ මේ නන්දි රාගයේ පිටු දැකීමක් කියන එක තේරුම් අරගෙන ඒක හැබැයි කාටවත් ඇඟෙන්න කරන්න එපා. ඇඟෙන්න කරපු ගමන් මේ සුඛෝභෝගීත්වයට කැමති දිනුන කැමති මනුස්සයන්ට ඉඟි වෙනවා. කෙනෙහිනවා. ඒ නිසා මේ මනුස්සයා මේ මානවයට විරුද්ධ යුද ප්‍රකාශ කරපු කෙනෙක්. අභිවර්ධනය පිළිබඳ යුද ප්‍රකාශ කරන කෙනෙක්. නව නිර්මාණ පිළිබඳ යුද ප්‍රකාශ කරන කෙනෙක් කියලා. මේ අපිටත් ඒවා පාවිච්චි කරන්න වෙනවා. අපි ඒක ප්‍රයෝජන සරලා පාවිච්චි කරනවා. මේ මත්තම මල පනිනකොටම දැනගන්නවා මේකට මම දාසකම් කරන්න ඕනේ ප්‍රයෝජනේ සලකලා පාවිච්චි කරලා ඉතුරු ටික අවශ්‍ය කෙනෙකුට බෙදා හදාගන්න පාවිච්චි කරන සංඝ සමාජය තමයි එහෙම නැත්නම් මේ සාංගික වස්තු පරිභෝගය තමයි බුදුහාමර දීපු අංග සම්පූර්ණ ක්‍රමයකට. මේක කොච්චර ලංකාවේ බෞද්ධයා බෞද්ධයා කියනකට වැඩිය හොඳයි සංඝයා කියලා කියන්නේ. පටලවාගත්තද කියනවනම් ඒගොල්ලෝ හිතුවා මේ කාල් මාක්ස්ගේ මාක්ස්වාදය තමයි බුදුහාමුදුරුවෝ කියපු සාංගික සංඝ සමාජයටත් වැඩිය හොඳ එක කියලා ලෝක ලංකාවේ මාක්ස්වාදය ඇති කරන ගොඩාක් උත්සාහ කරේ හාමුදුරුවෝ. මේ සම සමාජයයි බුදුචානන්සේ බින්නම සංඝ සමාජයයි දෙක පටලවාගත්තා. පටලව අරගෙන අදත් සංඝයා සල්ලි පාවිච්චි කරේ ඉසු නෑ. ගිහිය සම්මාදම් කරන සංඝයා සල්ලි දෙනවා. මේ සමාජවාදී ඇති කරන්නේ. සම්මාදම් පෙට්ටිය වල සල්ලි දානවා. මොකද ඒගොල්ලෝ හිතනවා මේ විදිහට ලෝකේ පන්ති වෙනස ඇති කිරීමෙන් මේ සමාජවාදය ගන්න පුළුවන් කියලා. එහෙනම් මේ සම සමාජය ගන්න පුළුවන්. මේ සෑම වචනයක්ම සංඝයා ඇති කරපු වචනයි. බුදුරජාණන් වහන්සේ පෙන්වුවේ මේක ඇති කරන්න පුළුවන් සංඝ සමාජය තමයි මේකේ සමාජිකෙක් මිස ඔබට කිසිම අයිතියක් නැත්තේ නෑ. මිනිස්සුયો ගෙනත් පූජා කරයි. ඔබට තියෙන එක නඩත්තු කරන්න අවශ්‍ය ප්‍රයෝජන ගනින්. ඒක ටික අරස කරපන් එන කෙනෙකුට දෙන්න. අපි හිතන්නේ පවුලක් කියලා කියන්නේ ඕ වගේ එකක් කියලා හිතන්නේ. අපි හිතානේ යන්නේ නම් හැබැයි. අපි කාර්යචි කරලා ඉතිගෙනට යන්න කියලා මට මල පණින තැන කොහෙන්ද හොයන්න බෑ. ඒ මල පණින්නේ ගොඩක් හරියන්න පටන් ගත්තාට පස්සේ. තණ්හා පරිේෂණ තණ්හානිසා පරිේෂණ කළ පරිේෂණ සාර්ථක වෙච්ච ගමන් ඒ වාගේ මේකක් වෙනවා නිවර කරන්න ඉස්සලා මතක් කරන්න ඕනේ භාවනා කරගෙන යනකොටත් ඒ ආර්ය ධනය කියලාව තියෙනවානේ සුත්තමේ ඥාන බය ලැජ්ජාව වීරිය මේ ආර්ය ධන ටික ටික ලැබෙන්න පටන් ගන්නවා සත්‍ය ආර්ය ධන කියලා කියනවා ඒව ලැබෙනකොටත් අර කාම ආසාව වගේම එකක් පහළ වෙලා මේක ඉක්මනට ඇති කරගන්න මේක තව දියුණු කරන්න අතිරේකව මබේස වෙන්න පටන් ගන්නවා. මේ නිසා හිතට ඇති වෙන උද්දච්චය තමයි කියන්නේ ධම්මුද්දච්චය කියලා. දැන් මේ මේ උත්සාහ කරන්නේ මේ ලස්සන රූප හදන්න, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ නෙවෙයි. සද්ධාව වැඩි කරගන්න, වීරිය වැඩි කරගන්න, සතිය වැඩි කරගන්න, සමාධි වැඩි කරගන්න, ප්‍රඥාව වැඩි කරගන්න. ඒක පිළිබඳව නිකන් හරි හැඟීමක් එන්නේ සද්දා තිබුණට වඩා පොඩ්ඩක් දිනු වෙන බව දැනෙනකොට. වීර්යය Tamange පොඩ්ඩක් දිනු වෙනවා දැනෙනකොට. සතිය අන්දම් මුලාල්ලා ගන්නවා දැනෙනකොට. සමාධියක් එහෙම්මෙන් ඉඟිමිඟි කරනකොට ප්‍රඥාව වෙන්න පටන් අරගත්තා පස්සේ ඉච්චින් දැඩි වීර්යයක් ගන්න හදනවා. මේක අර තාරා වගේ දවසට හම්බෙන රත්තරන් පිටර වෙනුවට බඩපල්ල පිටර ටික ඔක්කොම ගන්න හදනවා. එතන කවුරුත් දන්න ධාරාවේ හතරම් පිටර ගත්ත කතාව. ආනෝ සෙල්ලමට ගියාට පස්සේ ඒ සාර්ථක යෝගාවචරයෝ පිඤ්ඤති යෝගාවචරයෝ හරියට කමේ දන්න කට්ටිය මේ ධර්මේ නිසා පහළ වෙන මේ උද්දච්චයේදී ඉවසීම නැතිකම නිසා ඇති වෙන අවුල විස්තර කරන්නේ විදර්ශනා උපක්ලේශය කියලා. භාවනා කරන යනකොට අපිට ඕබාස ඥාන පීති පස්සද්දි වගේ එක එක දේවල් පහළ වෙන්න පටන් ගන්නවා. ඒ හැම එකක් නිසාම ආනාපානෙ පාවා දෙනවා. ආලෝකේ පහළ වෙච්ච ගමන් ආනාපානෙ පැත්තක දානවා. ඊට පස්සේ මේ ආලෝකේ කහ පාටයි ඒකෙන් මොකද කියන්නේ? රතු පාටයි ඒ මොකද කියන්නේ? රවුම් ඒ මොකද කියන්නේ? කළු පාටයි ඒ මොකද කියන්නේ? ඉතින් අරකේ ජාතක හොයන්න පටන් අර ගන්නවා අංග ප්‍රත්‍යංග ව්‍යංජන අනු ව්‍යංජන හොයන්න පටන් ගන්නවා මතක නැහැ. ඉතින් එනකන් අර හෙලපව් වෙන්න ඉස්සලා හැරමිටිය විසිකරලා ආනපාන කර බව මතකත් නැහැ. භාවනා කර බව මතකත් නැහැ. දැන් මේකට හේින පලාපලකාරෝ හොයන්න යන්න පටන් ගන්නවා. මොකද කහ පාට වෙනුනේ. පුත රතු පාට වෙන්නේ මේ ආවල් බ්‍රහ්ම ලෝකෙත් දන්නේ, ආවල් දිවි ලෝකෙත් දන්නේ කියලා ඕභාසයක් එන්නකොටම ඉතින් අංගව මීමෙක් වාගේ, කොන්නම්බෙක් වාගේ ඉතින් දඟලන්න වරනවා. ඥාන තමන හොඳට තේරෙන පටන් ගන්න වෙන්ද වගේ නෙවෙයි දැන් නම් මට ධාතු මනසිකාරය පිළිබඳ තේරෙනවා කියලා. ඊට පස්සේ භාවනා පැත්තක තියලා ඉතින් ධාතු මනසිකාර ගැන කටපාඩම් කරනවා අරක අපේක්ෂා කරනවා මේක අපේක්ෂා කරනවා එහෙම නැත්නම් අහවල් ඥානෙ ලබා ගන්න කොහොමද කියලා අහනවා ඉතින් ඒ ඔක්කොගෙම වෙන්නේ මොකද්ද අර පෑදීදී වර්ධිය කරගන්න ඥාන අවබෝධ ඥාන පීටි ප්‍රීතිය පහළ වෙනකොට ඇඟේ එතන මෙතන මාස් පිදුනාත්ම ගතියක් දැනෙනවා ඇඟ ඇතුලෙන් කවුරු හරි මසාජ් කරනවා වගේ හොඳ සම්භාහනයක් වගේ අභ්‍යංගනයක් වාගේ පංචකර්ම කරන්න වාගේ තේරෙන පටන් ගන්නවා. ඉතින් එම් පටන් අරගත්ත පස්සේ යෝගාවචර භාවනා පැත්තක තියලා ඊට පස්සේ අනුන්ට සුව සේවාවල් පටන් ගන්නවා. අත තියලා සුව කරන්න පටන් ගන්නවා. අත දික් කළා විශ්ව ශක්තිය දෙන්න පටන් අර ගන්නවා. අනේ මෙහෙම කෝලං හැබැයි එක පැත්තකින් බලනකොට මෙහෙම කෝලං අපේ අම්මලා අප්පච්චිලා දැක්කේ නැහැ. මොකද භාවනා කරේ නැහනේ. ඒ කාලේ භාවනා තිබුණේ නැහැ. දැන් භාවනා කරනකොට ටිකක් හම්බ වෙනවා. බාගෙට තැම්බිච්ච ආල තමයි පොලේ තියෙන හරියක් තියෙන්නේ. කාබේ ගාය බඩයම. ඒකට කියනවා ධම්මුද්දච්චය කියලා. ඒක ඕබාස ඥාන පීති පස්සද්දි වීරිය ප්‍රීති උපේක්ඛා මේ හැම ගුණයක්ම එන්න පටන් ගන්නවා. ඒ අර ඩිංගක් එනකොට එයා හිතන මේක අංග සම්පූර්ණ එක තමයි කියලා ඒ උපේන කතා පැත්තක දාලා ඉතින් ඇඩ්වර්ටයිස් කරන්න පටන් අර ගන්නවා, කියා පාන්න පටන් අර ගන්නවා. වෙන්නේ මොකද්ද? අර කරගෙන ගිය වැඩපිළිවෙලට එහෙම නැත්නම් ඒ ක්‍රමික වර්ධනයට බාධා වෙනවා. ඒ ඔක්කොටම හේතු වෙලා තියෙන්නේ නිකාන්තිය කියන එක. නිකාන්ති කියලා කියන්නේ කාන්දම් ගතියක් තියෙනවා. අපි යකඩ වලට කාන්දම් වලට කියන්නේ මේ අයස්කාන්ත කියලා. අයස්කාන්ත කියලා කියන්නේ යකඩ උරා ගන්න, යකඩ ඇද ගන්නා සුළු අධ්‍යක්ෂය කියලා. ඒ වගේම තමයි මේ Tamanට ඇති වෙච්ච ශ්‍රද්ධාවට, වීර්යයට, සතියට, සමාධියට එහෙම නැත්නම් මේ ආලෝක බීජ පස්සද්ධිය වලට එතන එතන ඇලෙන්න පටන් ගන්නවා. ඉතින් එතෙන්දී ඊට වැඩිය දන්න ගුරුවරයෙක් හිටියොත් විතරක් එයා කියලා දෙනවා. ওই වැඩියට ඈ ගහන්නේ ආනාපානෙ ගිලිහිලා. සතිය පිළිබඳ පිටපොට ගිහිල්ලා. කරුණා කරලව නරක දේවල් නෙවෙයි. සුබ දසුණක්. නමුත් අසුබ දසුණක් කරගන්න එපා. පට්ට ගන්න එපා කියලා කියනකොට කිසිම කෙනෙක් ගුරුවරයා තේරුම් ගන්න නැහැ. ඔක්කොමලා හිතන්නේ මේ ගුරුවරයා මගේ ජීවිතේට බාධායි. තා ඊර්ෂ්‍යා කරනවා යා කවදාවත් දැකලත් නැහැ. මේ මම භාවනා කරන විතරක් මට එනවා නිකන් නීති දාන්න කියලා ගුරුවරත් එක්ක විශාල අන්‍යෝන්‍ය අවබෝධ විශ්වාසයක ඇලීමක් ඇති වෙන්න ඉඩ තියෙනවා. ඒ මොකද මේ අධික ප්‍රතිඵල බලාපොරොත්තු ඒක නිසා කාම ලෝකේ විතරක් නෙවෙයි හරියන මිනිස්සු අමාරු වැඩෙන්නේ භාවනා ලෝකෙත් වැඩෙනවා. ඒ දෙකටම අතන සාමාන්‍ය කාමෙන්නේ සෑහෙන උද්දච්චය පාලන මෙතන ධම්මුද්දච්චය පාල වෙනවා. ඉතින් ඒක පිළිබඳව හොඳක් වෙලා තියෙන අපේ පොත්වල භාවනා පිළිබඳ කියලා දෙන පොත්වල ඒ තරුණ උද්‍යප්පේ ඥානෙ ඉඳලා බල උද්‍යප්පේ ඥානෙ වලට ඉස්සර වෙලා ඒ මේරීම එන්න ඉස්සෙල්ලා මේ කඩයිම පනින්න මේ මේ අභියෝගේ එනවා. ඒ නිසා ඒ යෝගාවචරයට ඒ අභියෝගේ පැනීම සඳහා කරන්න තියෙන්නේ ඇති දේ ඇති හැටියෙන් වාර්තා කිරීම මිස කදාකත් තමයි විනිශ්චය කරන්න යන්න නරකයි. මේක භාවනා දියුණුවක්ද පෙරදිල්ලක්ද ඒකට හේතුව මොකද හැම පෙරදිල්ලක්ම යෝගාචරය තුන හරියෑමක් කියලා. හැම හරියෑමක්ම යෝගාචරය තුන වැරදුනයි කියන්නේ. ඒකට හේතුව භාවනා හරියෑම වෙනකොට උඟාක්ලාට නීරසකම එනවා. කම්මැලිකම එනවා. ඒ පාවීම එනවා. නුරුස්නා ගතිය එනවා. නොදන්න ගතියනවා. ඒක මේ නිබ්බිදා ඥානයේ ස්වභාවය. එහෙම නැත්නම් තෘෂ්ණාවේ අනිත් පැත්ත. අපි පෙන්වන්න හදන නන්දි රාගයේ තියෙන කැමැත්ත, ආසාව, උනන්දුව පැනලා දෙන ගතිය. භාවනා හදනකොට වෙන්නේ ඒක අනිත් පැත්ත. නමුත් යෝගාවචරය සම්මත ක්‍රමයට ඒකට වෛර කරනවා. ඒ නීරසකම කම්මැලිකම නිසායි වරණ්‍ය වන ආරණ්‍ය වනපන්ත සීනාසන අකමැති වෙන්නේ. ඒ නිසායි රාජධානි වලට යන්න කැමැති. ඒ නිසායි පුරවරයේ පුරංගනාවන් පුරවැසියන් සහිතව පුරයන් ගැන අද හීනමවන්නේ. මොකද ඒක නිතරම කුප්පන සුළුයි, උලුප්පන සුළුයි, ගොජ දාන සුළුයි. ඒ ගොජය කැමැති කෙනාට කවදාකවත් අර වනපත් සේනාසනයක තියෙන විවේකේ නැත්නම් හුදෙකලාවක තියෙන වටිනාකම විවේකයක් විශ්‍රාමයක් මේ දෙක දෙකක්. ඉතින් ඒ නිසා යෝගාවචරයා මෙතෙක් හුඹ ආහාරගෙන ආපු එකනා ඒ වගේනත් අපි කතා කරා එයාට මේ මස් පිඩුව අයින් කරන්න ඕනේ නම් එයා තමගේ මුළු සංසාරය පිළිබඳ නැවත සලකා බැලීමක් කරන්න වෙනවා තමගේ සම්පූර්ණ ජීවන රටාව පිළිබඳ නැවත සලකා බැලීම කරලා සියල්ල ප්‍රතික්ෂේප කිරීමක් නෙවෙයි එන්නේ එන්නේ හැඩ ගහෙන්න ඕනේ මේ විවේකයේ හුදකලාව වැඩෙන පැත්තට එහෙම නැත්නම් මේ නන්දි රාගයේ ටික ටික ටික ටික පොහොර නොදීමෙන් ආහාර නොදීමෙන් කෙන්චි කරන්න දැන පුංචි කරන්න දැන ගන්නවා. කෙට්ටු කරන්න දැන ගන්නවා. මට්ටු කරන්න දැන ගන්නවා. ඒක හිමීට උනේ නැත්තම් විශාල කලබගෑනි වෙනවා. බොහෝම හිමීට රත්තරණක මලාරින කුණාරින රංකරුවා කදාකත් එකසර මල කුණාරින්නේ නැහැ. එහෙම කරන්න ගියොත් රත්තරන් බාණ්ඩ දෙන ඒ ඒ කැටයන් කොහොමද සවුත් වෙලා වටිනාකම නැති වෙනවා. රත්තරන් ගෙවෙනවා. එයා කරන්නේ මේ ඊට ගින්නේ දානවා, වතුර දානවා, ගින්නේ දානවා, වතුර දානවා. දාලා දාලා ගින්න දාලා පොඩි කුණු තට්ටුවක් පුච්චලා අලු බවට පත් කරගන්නවා. වතුර දාලා මැදලා මැදලා මැදලා ඒක අයින් කරලා ආයෙ ගින්නට දානවා. ඒ වගේ තමයි යෝග ජීවිතයත් හැම වෙලාවෙම අධික සතුට, අධික කනගාටු, ඕව අතරමැදින් යනවනම් ඒ කියන්නේ හොඳට රත්තරන් සුද්ධ වෙනවා. අපි නිතරම සැපක් දිගේ යනවනම් එහෙනම් ඉතින් කවදාකවත් අර ගිහිල්ලා නැහැ. එහෙමනම් මොකක් හරි නන්දි රාගයක් ඇවිල්ලා. හැමදාම දුක නම් එහෙනම් අත්කිලමතාන් යෝගයට වැටලා. මේ දුක සැප දෙක. ඒ හරියන වෙලාවල් තියෙනවා වර්ධින වෙලාවල් තියෙනවා. හරියන වෙලාවල් එන්නේ වර්ධින අවස්ථා හත අතකට සැරයක් හරියන වෙලාව වෙනවා. ආන්න එහෙම තේදි මේ රත්තරන් මල අරින්න වගේ තෝක තෝකං කණේ කණේ කියලා ටික ටික ටික ටික මේ නන්දි රාගය දුරු කරන්න යනවනම් ඒ මිනිස්යාදී අබෞද්ධය දැක්කත් කියනවා මේ මිනිස්යාගේ තුල හැදියාවක් තියෙනවා කියලා. ගහකොළොන්ට පවා තේරෙනවා. තිරසනෙකුටත් තේරෙනවා මෙවන්ස මේ මවාපාන ජීවිතයක් ගත කරන්න හදනවා නේ කරලා නම් තියෙනවා. දැන් එන්නේ එන්නේ එන්නේ ස්වභාව ධර්මයත් එක්ක එහෙම නැත්නම් ප්‍රයෝජනෙ සලකලා වැඩ කරන කෙනෙක් බාටපත් වෙන එකට කියන්නේ ගැටුම් අඩු ජීවිතයක් කියලා. මොනම දෙයක්වත් ගැටුමක් ඇති කරගන්න යන්නේ නැහැ. අප බලන්නේ බලුවන් තරම් අවිරුද්ධ ප්‍රතිපදාව. ඕන දෙයක් ආවම විරුද්ධ නොවීමේ කතාව ඉගෙන ගන්න. මොනම දෙයකටත් විරුද්ධ වෙන්නේ නැහැ. මේ සමාජය ඔක්කොමලා කියනවා හරි කියලා ඒ තුඹ හරි එන ඉච්චරයි. මට ඒක ප්‍රශ්නයක් නැහැ. ඇයි උඹ ඒකට ඡන්ද ඡන්ද දුන්නේ මේ අපි මේ සාමයේ අදහලා. පිරිසතරසේ සමගිය අදහස් කරලා හොඳයි වගකීම් බෙදාගමු. මම මගේ මතය ඉදිරිපත් කරන්න යන්නේ මොකද එතකොට මම සියලු දෙනාටම විරුද්ධ වුණා වෙනවා. බුදුරජාණන් මේක දුන්නේ අවිරුද්ධ ප්‍රතිපදා. මේකට කියන්නේ පාලියෙන් අපන්නක ප්‍රතිපදා. අපන්නක ප්‍රතිපදා කියලා කියන්නේ පරිසරය මොකද ගන්න කැමති තීන්දුව ගන්නවා හැබැයි හරි අවදියෙන් ඉන්නවා පිටපොට ගියොත් වහාම පරිසරයට කතා කරලා කියලා ඔයගොල්ලෝ ගත්ත නිසා එදා තීන්දුවට මං ඡන්දේ දුන්නා දැන් පේනවනේ අපි ආවද නැවත සලකා බලමු අපි අපතර හරවමු ඒතර කාටවත් කියන්න ආජෝහන් නෝ ඇයි tamu සිටින නම් එදා බැරි වුණා දෝක කියන්නේ කියලා එහෙම නැහැ සරුවචන්හන්සේ ඔය සාක්‍ය ජනපදයට ගහන්න යනකොට අවස්ථා දෙකක්ම අරගෙන තුන්වෙනි අවස්ථාවේ තමයි ඒක වෙන්න ඇරියේ ඒවට කියනවා සුවිශේෂ ඥාන කියලා. ඒ අපන්නක ප්‍රතිපදාව දන්නේ නැතුව ටීම් වර්ක් එක දන්නේ නැතුව division of labor කියන එක දන්නේ නැතුව මේ ප්‍රජාතන්ත්‍රවාදය නැතුව කොහොමද කන්නේ දකින්නේ. මං කියන්නේ ප්‍රජාතන්ත්‍රවාදය හරි එකක් කියලා. නමුත් ජනමතයට අහුම්කම් දෙන්න ඕනේ. අහුම්කම් දීලා අවස්ථාව වෙනකොට Taman යනවා ඉස්සරහට. එහෙම නැත්නම් ගැටුමක් ඇති නොකර ගැනීමේ කලාව මොන්නම ක්‍රමයකින් ගැටුමක් ඇති කරලා 150ක් තමන් වැරදි කාර්යය. ගැටුමක් 100 100ක් අනුන්ට දෙන්න බෑ. ඒ නිසා හොඳට විපස්සනා භාවනා කරපු හිරකාරයෙක් ඉන්දියාවේදී ඒ කියලා තියෙනවා උඹට කොතනකදී හරි ප්‍රශ්නයක් වතුනොත් විසඳන්න බෑ කියලා උඹ වග කියන්න ඕනේ ඒකට. උඹ නිසා ඇතිවෙච්ච ප්‍රශ්නයක් ඒක කියලා. ලෝකේ ප්‍රශ්න වලට ඔක්කොටම උත්තර තියෙනවා. උඹ ඇඟිල්ලක් ඇහුවොත් එතන ප්‍රශ්නට උත්තර නැහැ. ඒකට උඹ වැරදිකාරයා. ඒ නිසා අපිට තියෙනවා බරපතල ප්‍රශ්නයක්. ඒ කාන්තේම අපි බරපතල වැරදි කාර්යෝ. ප්‍රශ්නේ එන්නේ නැහැ වැරදි නැති තැන් වලට ප්‍රශ්නේ එන්නේ උත්තරත් එක්කයි. සත්‍යයෙන් ඉන්න මනුස්සයට ප්‍රශ්නට උත්තරය ඒත් එක්කම එනවා. ඒකට කියනවා අපන්නක ප්‍රතිපදා. ඒකට බුද්ධජානනාංශයේ තව වචනයක් තියෙනවා සාමීචි ප්‍රතිපන්න කියලා. යම් තැනක සාමීචියක් තියෙනවා සම්මුතියක් තියෙනවා තමන් හිතෙන්න ගියාට පස්සේ ඒ සම්මුතිය වෙත කටයුතු කරන මිසකව වෙනස් කරන්න යන්න එපා. වැවිලික වැවිලියෙකුට නම් ලව් කරන්නේ පුටුවක් ඉල්ලන්න එපා ලව් කරන වෙලාවට. පවුලයි ගෙදෙට්ට ගිහලා පුටු ඉල්ලන්න එපා. එතන ගියාම එල්ලිලා ඉන්න දැනගෙන යන්න ඕනේ. අපිට එහෙම නේ අපි ගියාම අපි බලාපොරොත්තු වෙනවා වැවිලේ ගෙදෙට්ට ගිහිල්ලත් මං වගේ වැදගත් කෙනෙක් කෙනෙකුට පුටුවක් කියලාත් නැහැ සුදුරෙද්දක් දාලත් නැහැ කකුල් දෙක හොදන්නත් නැහැ කියලා ඒව කතා කරන්න යන්න බෑ වැවිලි කිදෙට්ට යනවා ඒ නිසා තමන් ඉන්න පරිසරයට හැඩ ගහන්න පුළුවන් හැකියාවට තමයි කියන්නේ යෝගාවචරය කියලා. පාලදක්ෂයයි කියන. පාලදක්ෂිකාවක් කියන. ඒ දේවල් බුදුහාමුදුරුවෝ ගන්නන්න දෙන්නේ අපට. මේ නන්දිරාගේ අයින් කරනකොට මෙව අපෙන් ඇඟට එන අපේ සමාජ ධර්ම අනිත් එකක් කියනවා තව කෙනෙක් කියලා අරණ ප්‍රතිපදා. රණ කියන්නේ රණ්ඩුවට අරණ ප්‍රතිපදා කියන්නේ යම් කෙනෙක්ගේ දැඩිසේ යම් දහසක් තියෙනවනම් හොඳයි කියලා යන්නන්න එකයි තියෙන්නේ. ඒකට අපිට විරුද්ධ වෙන්න ඕන කමක් නැහැ. මොකද එයා දැන්නම තීන්දුව අරන් තියෙන්නේ. මම මොකටද මේ මේකට විරුද්ධ වෙලා මේ අහල මේ වරුවේ ඊට ආපු මට මොකටද ඉංගම් බැලිලා ඒ මනසට ඕන් දෙබ්බ කරගෙන බලයන් මොකද මියාගත් පහු වෙන ජවනිකාවක් විතරයි එහෙම නැතුව ඒකට විරුද්ධ වෙලා එතන නතර වෙලා ඒ මනසත් එක්ක ගැටෙට පටන් ගත්තොත් අපේ ගමනට බාධායි ඒ නිසා අරණ ප්‍රතිපදාව අවිරුද්ධ ප්‍රතිපදාව අපන්නක ප්‍රතිපදාව වගේ දේවල් විශාල පොත්පත් කියලා ඉගෙන ගන්න ඕන දේවල් නෙවෙයි ඒක සාමාන්‍යයෙන් සමාජයක ජීවත් වෙනකොට ගැටුමක් ඇති නොකරගන්න ඉන්න ක්‍රමේ. මොකද ගැටුම ඇති වෙන්නේම නන්දි රාගේ නිසා. කෝ ගැටුම කියලා කියන්නේ තරහ. නන්දි රාග කියන්නේ ආසාව. ලෝකේ ඇති තා ගැටුම් ඇතිලා තියෙන්නේ නන්දි රාගේ නිසා. ඒක නිසා Tamanට තේරෙනවා නම් එnde end end end ගැටුම් අඩු චපලකම් අඩු වංචනික ධර්ම අඩු ෂටගති අඩු දවල් මිකල් රෑ දනියල් නැති ඍජු වීමක් ඒක හොඳම ලකුණක් තමයි මස් පිඩුව මේ මස් පේශිය අයින් කරන්න පුළුවන් කියලා. මස් පිඩුවේ ස්වරූපය තමයි අල්ල බදාගන්න එක. තමන්න තියෙන හිමීටි මිටික අයින් කරගෙන යන එකයි. නමුත් මම අද විස්තර කරපු කතා කොටස් සියල්ලම වගේ කලින් කියවිච්චා. ඒව අතර ගුණයක් ගණ්ඩායි ඒව අතර ජවයක් ඇති කරන්නයි එකලසක් ගැනීමයි කරන්න තියෙන්නේ. ඒක නිසා මේ වගේ කතාවක් කින් පටන් අරගන්න බෑ. ධර්ම දේශනාව. උගෝදෙනෙක් ලෑස්ති නැහැ. උගෝදෙනෙක්ගේ මට්ටමට අවිල්ල නැහැ. ඒ නිසා සර්වචනාසික තියෙන්නේ ආනුභුබ්බී කතං කතේ ස්වාමි ධම්මං දේශිතම්. අනුපිළිවෙලට යන්න ඕන. අනුභුබ්බ ශික්ෂා, අනුභුබ්බ කිරියා, අනුභුබ්බ ප්‍රතිපදා. නමුත් ඒ යනකොට හැම යෝගාවචරයකටම ලක්ෂිකුත් එකක් අවස්ථා හම්බ වෙනවා ඇඩගැයි. ඒ ටික වෙන්නේ නැතුව ඔක්කොම භාවනාවෙන් කරන්න ඔක්කොම බණින් කරයි කියලා හිතන්න එපා. ඒ නිසා හැම වෙලාවෙම කල්පනා කරන්නේ මේ අපි කරන දුක් මේ අපි කරන අනන ඇනිල්ල එනතම් මේ කරන බෑජිතියට බොරදිය දෙමිල්ල එනතම් මේ කරන හොදෝ තමයි දෙමිල්ල ට වඩා හොඳ ක්‍රම ඕනම දෙයකට වඩා හොඳ ක්‍රමයක් තියෙනවා ඒ නිසා ඒක නිතර කල්පනා කරන ගමන් මේ භාවනාත් කරනවා නම් ඒ දෙක අතිනත ගත්ත ගමන් තමයි තේරෙන පටන් අර ගන්නවා හැබැයි වෙනසක් ජීවිතේ ඇවිල්ලා තියෙනවා ඒක එක දවසින් හම්බ වෙන අධික කරන්න ඕනේ කියලා නමුත් ක්‍රමසාවිදී තේරෙන්න පටන් ගන්නවා. අනේ එවැනි වාසිය ප්‍රයෝජනක් පිණිස අද දවසේ ධර්ම දේශනා හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් දවසේ ධර්ම දේශනාව මෙතන නැත කරනවා. සියලු දිනාටම සනසිමුදා වේවා කියලා ප්‍රාර්ථනා හොඳයි අපි පසුගිය දවසලත් කරා වගේ චාරිත්‍රානුකූලව චිරු දිනාට පිම්පැමිණීමේ අදාසින් එත්තාවතාතාදී ගාථා සජ්ජානාට පෙරමෙමු. එත්තාවතා චගම්මේහි සම්බතං පුඤ්ඤ සම්පතං සබ්බී දීවානුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා එතාවතා චගම්මේහි සම්භතං පුඤ්ඤ සම්පතං සබ්බේ භූතානුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා එත්තාවතා චගම්මේහි සම්පතං පුඤ්ඤ සම්පතං සත්තා අනුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධා ආකාසට්ඨා ච බුම්මත්තා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ශාසනං ආකාසට්ඨා ච බුම්මත්තා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු දේශනං ආකාසට්ඨා ච බුම්මට්ඨා දීවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු මං ඉදං ෝ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං ෝ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ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 ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමු සතං සමාගමු හෝතු යාව නිපාන පත්‍ත්‍යා සාදු සාදු සාදු